මුළුදී ගත කරන වෙලාවක් අපි ඒ සඳහා සුත්තමේ අනුග්‍රහිතයක් වශයෙන් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච මේ දසුත්තර සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. මේ දසුත්තර සූත්‍රයේ පහේ කාරණා නැත්නම් පහේ දේවල් අඩංගු පොතයි අපි මේ දවස්වල ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. ඒකදී සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේම නගනවා ප්‍රශ්නයක් මේ වගේ ਸਰවඥ ශාසනයක පහේ කාරණා වශයෙන් බලනකොට කෙනෙක් විසින් දියුණු පවුණු කරගත යුතු වඩා වර්ධනය කරගත යුතු කරුණු පහ මොනවද කියලා ප්‍රශ්නයක් නැගෙන්න ඉඩ තියෙනවා එකක් වශයෙන් වැඩි යුතු දේ දෙකක් වශයෙන් වැඩි යුතු දේ කියලා අහන ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ තමයි පහක් වශයෙන් වැඩි යුත්තේ මොකද්ද කියන එක ඒ අර දැනුම පිටිබඳ තියෙන විචක්ෂණ භාවය හරහා එන ප්‍රශ්නයක්. ඒතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම උත්තර දෙනවා පංචාංගිකානි සම්මා සමාධි. මේ පුලුල් සමාධිය අංග පහකින් යුක්ත වනසේ වැඩිම තමයි මෙවැනි ශාසනයක් ලැබිච්ච කෙනා කළ යුතු දේ. එතකොට අපි සමාධිය කියන වචනේ අහලා තියෙනවා. ඒ සමාධි සමත සමාධි විපස්සනා සමාධි ආදි වශයෙන් අහලා තිනවා. දැන් මේ උගන්වන්න හදන්නේ සමාධිය ආකාර පහකට දාලා භාවනා කරන යෝගාවචරිකුට එකින් එක එකින් එක හැව හැරහැර හැවක් කරමින් ඉදිරියට යන උරගේක වගේ සමාධි මට්ටම් එක එක එක එක මට්ටම් වලට යන හැටි. ඉතින් අපි මේ වෙනකොට මේ වැඩමුළුවේ පීති පරණතා සම්මා සමාධි කියලා තමන්ගේ හිතේ ප්‍රීතිය ඇති කරගනිමින් නැත්නම් ප්‍රීතිය වඩා ගනිමින් ප්‍රීතිය භාවිතා කරගනිමින් වඩන සමාධියක් ගැන අපි පළවෙනි දවස් දවස් දෙකක් කතා කරා. ඊට පස්සේ සුඛ පරණතා සම්මා සමාධි වශයෙන් ඒ සමාධිය තව තවත් විශ්වසනීය විදියට මේකමයි නියම ක්‍රමයේ කියලා විශ්වාසයෙන් කරනකොට තමන් කරන යම්ම යම් කිසි අරමුණක් එක්ක බඩ කරනවා නම් ඒ අරමුණ ඇසුරු කරන හැම වෙලාවෙම සුඛයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ මොකද ඊට ඉස්සෙල්ලා ඒ අරමුණ ප්‍රීතියක් වශයෙන් ඇතිවෙච්ච විශ්වාසය නිසා දැන් ඒ යෝගාවචරයා භාවනා කරන්නේ හිතේ සැකයක් ඇතුව නෙවෙයි මේමයි කියලා හොඳටම දන්න නිසා සුඛ පරණතා සම්මා සමාධිය එක කියනවා ආනාපාන සතිය භාවනා කරලා නැත්නම් මේ වායෝ පොට්ටහබ ධාතුව ඉස්සරහින් තියාගත්ත ආනාපාන සතිය පිම්බීම හැකිනීම වගේ දෙයකින් භාවනා කරපු කෙනා ඒ හරහා මේ කාම ලෝකයේ තියෙනා වූ සුඛයට වඩා निराமிස සුඛයක් වැස්පනා අපිට දැකපු කෙනා ආය ආනාපානය ගැන අව탁සිරු කරන්නේ ආය පිම්බීම හැකිනීම වගේ දෙයක් අව탁සිරු කරන්නේ අපි මේ දවස පුරාවට නටන්න හදන්නේ මේ ආනාපානයට අව탁සීරුවක්. පිම්බීම හැකිලීමට අව탁සීරුවක්. ඒ වෙනුවට අපි මේ ආනාපාන පිම්බීම හැකිලීම නැත්නම් ආනාපාන සතියට මුල් තැන දීලා කටයුතු කරන දවසේ වැඩි වේලාවක් ඔය අපි හිතන මොනම කරදරයකින්වත් තොරව යම් ප්‍රමාණික ප්‍රීතියක් බුද්ධ විඳින්න පුළුවන් කියලා විශ්වාසය ඇති වුනහම ඊට පස්සේ විශ්වාසයෙන් යුක්තව කරන භාවනා පෙර දැක්මකින් යුක්තව කරන භාවනාව අදිමොක්ඛයෙන් කරන භාවනාව හැම වෙලාවෙම සුඛේලවනවා ඉතින් ඒ විශ්වාසය ඇති කරන තමයි අපි මේ ඔක්කොම භාවනා මධ්‍යස්ථාන වලට එන්නේ, සිල් ගන්නේ, කමඨහන් වාර්තා ලබා ගන්නේ, සිල්ලුතුන් ආශ්‍රය කරන ඔක්කොම කරන්නේ මේ කරන වැඩේ ඇදහිල්ලකම විශ්වාසිකින් කරන්න. ඊට පස්සේ ඒක සුඛ පරණතා. දැන් සුඛය පැතිරෙන සුළු, සුඛය භාවිත වෙන සුළු සමාධියක් පාටපත් වෙනවා. ඒ යෝගාවචරය එතකොට නිස්සද්දව මොනම දෙයකටවත් දඟලන්නේ තමයි වැඩි වේලාවක් ආනාපානයත් එක්ක පිම්බීම හැකිලිමත් එක්ක වම දකුණු වශයෙන් සක්මනත් එක්ක ගත කරනකොට ඔය කොච්චර උදේ ඉඳලා හඳ වෙනකන් අමුඩ ගහගෙන කඹරන අනික් කෙනෙකුට වඩා සුඛසේ සුවසේ ගත කරනවා ඊට පස්සේ යාට හම්බ වෙනවා මේ දැන් අපි කතා කරන්න බලාපොරොත්තු චිත්ත පරණතා සමාධිය. ඒ කියන්නේ යාට තේරෙනවා මේ ලෝකයක් මොන තරම් මෝඩද කියලා. මේ තරම් ලැබිය හැකි මේ ප්‍රීතියක් මේ තරම් නොමිලේ ලැබිය හැකි සුඛයක් තියේදී මේ භෞතිකේ බදාගෙන මේ ලෝකයක් රණ්ඩු කර කර කණ්ඩ හදන මේ ජරාව කකා මේ නිතරගෙන් ලබන්න පුළුවන් ප්‍රීතියක් සුඛයක් තියේදී මේ කරන ජීවිතයත් Tamanට මේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු නිසා ධර්මයේ ඇසුරු කරපු නිසා හැබිත් ලැබිච්ච මේ පීතිපර්ණතා සුඛපර්ණතා අධ්‍යාත් බලනකොට මනුස්ස මනස කොච්චර අංජ බජල් කරගෙනද තියෙන්නේ කියලා. කොණ්ඩේ ක්‍රේල් වෙලා නෙමෙයි තියෙන ඔළුව ක්‍රේල් වෙලා කට්ටියගේ තියෙන්නේ. ආන්න මේක දැන ගැනීමට චේතෝ පරණතා සම්මා සමාධි කියනවා. අල්ලන හරියක් අල්ලන්නේ මේ අවුල් කරන දේ. අල්ලගෙන ඊසాత බැඳගෙන අඬනවා අවුල් අවුල් වෙලයි කියලා හරියට අහ කෑන්නයි. Tamange ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියලා ගෑ ගන්නවා. මෙච්චර සාසනයක් තියෙනවා. මේ මෙච්චර ලේසි වැඩක් තියේදී ඉතින් එතකොට මේ යෝගාවචරයට මේ සාසනික ගත කරලා තමන් මේ යම් ප්‍රමාණයක නිර්ාමිෂ ප්‍රීතියක් යම් ප්‍රමාණයකට අරමුණක් ඇසුර කිරීම නිසා ඇති වෙන මේ සුඛයක් තීරුම් ගත්තට පස්සේ තේරෙනවා මමත් මේ තක තීරුකමමනේ කරේ මමත් මේ ටොංගාඩ දැන්නතෝ මඩ කාපු එකනේ කෙරුවේ ඒ කාලේ මම කරනකොට මම මේක දන්නේ නෑනේ එතකොට මම වැඩ කරපු හැටි තමයි දැන් අනික් කට්ටියක් තියෙන්නේ. ඒකට යාට තමන් අර යම් දවසක ප්‍රීතියක් සුඛයක් ඇසුරු කරමින් කලාතුරකින් හෝ බුදුන් දකිමින් ධර්මයේ දකිමින් සංඝයා දකිමින් සීලේ දකිමින් භාවනා කරනකොට ඒක නැති වෙලාවේ තමන්ගේ හිත ආයස්තරය කාමයට යන හැටි ඒක ඇසුරු කරන හැටි දකිනකොට මේ Taman දකින මේ පිළිඹු ආරහා ඕන කෙනෙක්ගේ හිතක් වැඩ කරන්නේ මේ තාලෙටමයි. මොකද අපි ඔක්කොම මානවයා බෙදාගෙන තියෙන එකම හිත. ඒක දන්නේ නැති කට්ටිය හිතනවා නෑ මගේ ගෑනු හිතක් මට තියෙන්නේ. මට තියෙන පිරිමි හිතක්, මට තියෙන උගත් හිතක්, මට තියෙන නූගත් හිතක්, මට තියෙන පොහසත් හිතක්, මට තියෙන දුප්පත් හිතක් කියලා අර ලස්සනට තියෙන හිතට নানা ආකාර විශේෂණ පද දාගෙන ඒ හිත මොනව කරන්න හැදුවත් ඔය අපිට මොන විශේෂණයක් දැම්මත් හිත කියන්නේ හිත. එතකොට යාට තේරෙනවා මේ ශාසනයක් ඇසුරු කරනකොට බණක් භාවනාවක් කරනකොට මේ ප්‍රීති පරණතා සුඛ පරණතා ආදි වශයෙන් ප්‍රීතිය වඩමින් සුඛේ වඩමින් යනකොට මේ හිත ඒකට කොච්චර අවුල් කරනවද කියලා. Tamange හිත ඒ බුදුහාමුදුරු පෙන්නන පාරට කරන හරියක් කරන්නේ ලන්දේ තියෙන කුළු පාට ඇදලා දාන එක තමයි. ඒ නිසා හිත යොදා කරන හැම වැඩක්ම කක්ක කියලා හිතාගන්න. හිත යොදා කරන හැම වැඩක්ම සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. හිතක් යොදන්න නැතුව වෙන්න අරින්න ඒක 100%ක්ම පිරිසුදුයි. ලෝකේ සිදුවෙන හැමදේම හරිම පිරිසුදුයි. හිතාමතා කරන හැමදේම මේ තරම්ම Tamanට අහේනිය පිණිස පිහිටනවා කියනකොට ඒක සඳහාම සරුවචන් වහන්සේ මේ චිත්තානුපස්සනාව කියලා සත්‍යපට්ඨානේ තුන්වෙනියට උගන්වනවා හිත අනුව බැලීම හිත වැඩ කරන හැටි බැලුවොත් ඉතින් සරුවචනාංශ බලන විදිහටම තමයි යම් ප්‍රමාණයකට භාවනා කරන කෙනා හරියට අකුණු විදුලියක් ගහපු වෙලාවක හදිස්සියෙම දර්ශනේ පෙනිලා නොපෙනී ගියා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා අපි අන්ධකාරයේ ඉන්නකොට පේන්නේ නැහැ. නමුත් අකුණ ගහනකොට පේනවා. සරුවචනන්සේ සදාකාලිකව ආලෝකයේ ඉන්න නිසා මේ කණාමැදිරොන් නටනා වගේ මේ පෘ탁ජනයා මේ අඳබාල මිනිස්සුયો කරන වැඩ පේනවා. එතකොට අපිට බුදුහාමතුරු තරම්ම අන්ද ආලෝකයකට යන්න අමාරුයි. නමුත් සාපේක්ෂව මම මේ බණක් භාවනාවක් නැතුව ප්‍රීති පරණතා සම්මා සමාධි නැතුව සුඛපරණතා සම්මා සමාධි නැතුව ඉන්න කාලේ මේ හිත යොදලා වැඩ කරන්න ගිහලා කොච්චර අනාගත්තද දැන් වෙන දෙයට වෙන්න ඇරලා එහෙනම් තමයි ස්වභාවයෙන් වැටෙන ආනාපාන දිහා බලලා එහෙනම් තමයි ස්වභාවයෙන් සිද්ධ වෙන පිම්බීම හැකිලිම දිහා බලලා සක්මන් කරනකොට ස්වභාවයෙන් කයට සක්මන් කරන්න ඇරලා ඒක දිහා බලන ඉන්නකොට මේ මහ පොළවේ ඇවිදිනකොට මොන තරම් සැපයක් තියෙනවද සපත්තු සරුපු ගලවලා පොළොමහි කාන්තාව උඩ ඇවිදිනකොට සිද්ධාර්ථ කුමාරයා පිම්පියට ඇවිදිනවා වගේ මොන්න තරම් විවේකයක් ගත කරන්න පුළුවන්ද කියලා පේනවා වගේ Tamange හිත චේතනාවෙන් අයින් වෙන්න අයින් වෙන්න හිතාමතා නොකරන්න නොකරන්න අපේ සියලු හේතුඵල ධර්ම එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් භව සම්පත්තියෙන්ද පටන් ගන්නවා හිතාමතා කරන සියල්ලම පුදුමාකාර කෙලෙස් සහිතයි පුදුමාකාර ඉහඬ සහිතයි ඒ නිසා මේ චින්තකෝ කියන අමනයෝ මේ බණ ඇහෙනකොට heart attack එනවා චින්තකෝ කියන අමනයන්ට ඒගොල්ලෝ මේ චින්තනයේ හරහන යන්න හදාන්නේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ චේත් මේ මොනවාද චිත්තානුපසනා කරන්නේ නැතුව පැත්තකට ලගහලා කල්පනා කරන්න කියන්නේ ඉඳී තිබුණානේ මෙතෙක් ඇවිල්ලා තියෙනවා නම් අපට දුකක් ඒ සියල්ලම චේතනාහම් භික්කවේ කම්මං වදාම කියපු නවත්කියට හිතාමතා ගත්ත දේවල්. ඉල්ලගෙන කාපු පරිප්පුවක් මේක. ඇදගෙන නාපු නෑමක් මේකේ තියෙන්නේ. හැබැයි අපි කියන්න කැමති නෑ අපි කියන්නේ අල්ලපු ගෙදරකන අපිට ඕනියම් කරලා මේ ආණ්ඩුව මෙහෙම නිසා වැස්ස මෙහෙම නිසා කියලා අනුන්ට දෙන්න හැදුවට තමයි ඉල්ලගත දෙයක් තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ මට අද සිද්ධ වෙන්නේ මා විශ්ීම කරන ලද්ද කියලා දන්නක මේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා නායක ආවහම පොළඟෙක් ආවහම විතකෝර තර්පෙක් ආවහම ඒකට ප්‍රතිවිෂ තිබ්බ ගමන් ඒ විෂ නැති විෂට ඒකේ තියෙන සංකීර්ණ ප්‍රෝටීන අණුවක් තියෙනේ සර්ප විෂය. ඒකට ප්‍රතිවිෂ තිබ්බහම රසායනික වශයෙන් ඒ දෙක උදාසීන බවටපත් වෙනවා වගේ කාට හරි තේරෙනවා නම් මා අපි ඉතින් ලෙඩක් ආවම අපි ලේසියෙන් අරින්නේ නැහැ අපි ඔක සිංහල වෙදකම් කරනවා ඉංග්‍රීසිකම් කරනවා නස්සත්තර බලනවා 18 තන්නිම නටනවා ඔය කොයි නැටුම නැටුවත් ලෙඩ කියන්නේ ලෙඩක් තමයි කවදා හරි තීරුම් ගත්තොත් වෙදකම් කරන්න ඕනේ නමුත් මේ කර්ම ශක්තියක් වැඩ කරන්නේ ඔය මට වෙන්න තියෙන එකක් වෙලා තියෙන්නේ ඕක මට දරන්න බැරි එකක් එන්නේ කවදාවත් එන්නේ ඒක දන්න එක මේ ආවේ කර්ම ශක්තිය කිඹා දන්න එක නයිවිසට ප්‍රතිවිසක් වාගේ. ඒකට කියන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨි. මේ කරපු දෙයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒක මේ වැඩේ කෙරුවට පස්සේ ඵලය අයින් කරන්න නැටුවට කොහෙන් අයින් කරන්නේ? මේක බාරගත්තාම ওই කොච්චර කැක්කුම් පිපුරුන් තිබ්බත් මන භාවනාව කරගෙන යන්න පුළුවන්. එයා දන්නවා හෙට වෙනකොට මොනවා වෙයිද දන්නේ අපි දන්නේ ඊ ගාවට යවනිකා මොකක් වෙයිද කියලා ඌට වඩා හොඳ නරක එකක් මිසක හොඳ එකක් වෙන්න බෑ එහෙමනම් කරන්න තියෙන්නේ මේ තියෙන කැක්කුම් පිපුරුම් අස්සෙම කොහොම හරි ආනපාන හිත දාලා කොහොම හරි පිම්බි බැකිලිම හිත දාලා කොහොම හරි ඇවිදින ගමන් සක්මන් හිත දාලා වැඩ කෙරුවොත් අර කර්ම ගෙවෙනවා තමයි නමුත් අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව එනේන චිත්තක්ෂණය බේර ගන්න පුළුවන්. ඒකකොට තේරෙනවා මේ හිත නැත්නම් හිතේ චර්යාව, හිතේ භූමිකාව <clears throat> දැනගන්න දැනගන්න එයාට තේරෙනවා ගෙවෙන කර්ම ගෙවිච්චාවයි. මම මගේ කාලතරණ වෙනස් කරන්නේ මම සතත අභ්‍යාසය නැත කරන්නේ මම මේ වැටි ටික කරගෙන යනවා කිව්වහම ඒකට අපි කියනවා භාවිත හිතක් කියලා. වඩන ලද හිතක් කියලා මේ අරකට චර්චුරු ගන්න මේකට චර්චුරු ගන්න මේ ලෙඩ වුණයි කියලා ලෙඩ සනීපුණයි කියලා බඩගිනියි කියලා බඩ පිරුණයි කියලා සීතලයි කියලා උණුසුමයි කියලා ගමනක් යන්න කිසිමයි කියලා ගිහිල්ලා ආවයි කියලා බයිලා කතා කර කර ඉන්නේ ඒ වගේ කුසීත වස්තු ඉස්සරහට ගන්නෑ. ඒ තියෙන නිසාම මම භාවනා කරන්න ඕනේ කියලා ඒ හිතට එන ඒ ධෛර්යය අම්මට අප්පට දෙන්න බෑ. මොන්නම වස්තුවකින් දෙන්නත් බෑ. ඒ නිසා මේ හිත භාවිත කරනවා නැත්නම් භාවිත හිතක් කියලා ගත්තට පස්සේ යාට මොනවත් අලුතෙන් හම්බ වෙන්නේ නැහැ. Taman දැනගන්නවා හැකි සංඥාවෙන් කරුවොත් කොයි එකත් හරියනවා. නෑ බෑ කියලා පටන් අරගත්තොත් කොහොමඩක්වත් කරන්න බෑ. ඒක නිසා බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරිය මලේ බෑ කියලා බැරි මලේ බෑ බෑ බෑ එහෙම එකෙක් නොදකින්න පතන්න හොඳම කියලා පැත්තකට දාලා යන්නේක යන්න ගියාම ඌලඟක්වත් වදින්නේ නැහැ. ඌලඟක්වත් වදින්නේ නැහැ. ওই නෑ බෑ කියන කට්ටියත් එක්ක ඉන්න එකත් මාතර හුනියමක්. නොදකින්මයි මට හිතෙන්නේ මේ නෑ බෑ කියන කවුරක්වත් ඕනේ නැහැ. ඇතියගේ තියෙන සංඥා දින තම්බියක් උනක් ප්‍රශ්නේ නැහැ. යන්න පුළුවන් ගමනක්. ඉතින් ඒක කුළු ගන්න නෑ නැත්නම් ඒක පෙන්නන බුදුහාමුදුරෝ මේ චේතෝපරිය ඥානය පිළිබඳව මම ගිය දවස් දෙකේ ඉස්මතු කරපු ඒ සාමාන්‍යඵල සූත්‍රයේ තියෙන මේ බුද්ධ දේශනාවේ මේක බුද්ධ දේශනාවක් සාරිපුත්‍ර සාංශකේ සූත්‍රයට ගන්න සාධක සූත්‍රයක් ඒකේ පෙන්වන බුදුරජාණන් වහන්සේ මේ භවනා කරත් නැතත් මේ හිතේ කුසලතාවය ඕන කෙනෙක්ගේ තියෙනවා බෑ කියන එක කනට එක වැහිලා යනවා පුළුවන් කෙනෙක් නම් අතු කර ගන්නවා. ඉතින් ඒ නිසා manussකම ලැබෙනකොටම අපිට මේ දෙකම හම්බ වෙනවා. ඉතින් චරිචුරු ගන්න පටන් අරගත්තොත් ඕක මලකඩ කනවා. පුස් කනවා. මේක කඩාගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් අලු ගසා දාලා නැගිටිනවා. අන්න ඒ විදිහට බලනකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට හිතක තියෙන මේ uppattiයම අපිට හම්බෙලා තියෙන මේ දායාදය නරක වෙන්න පුළුවන් හොඳ වෙන්න පුළුවන් ආදිවාසී ආකාර කීපයකට බුදුහාමුදුරුවෝ පේනවා. ඒක සාකච්ඡා කරනකොට පේනවා කොච්චර දියුණු භාවනා කරන කෙනාටත් නරක හිත් එනවා. කොච්චර භාවනා නොකරන පාපතරයට වුණත් හොඳ හිත් තියෙනවා. ඒ හොඳ හිත පාපතරයට අයිතිත් නැහැ. ඒ එන නරක හිත භාවනා කරන එකට අයිතිත් නැහැ. ඒවම ඒව මට අයිති දෙයක් නෙවෙයි. ඒක භාවනා කරන්න කමටහනක් කරගන්න නිමිත්තක් කරගන්න Tamanට පිළිඹුවක් කරගන්න දන්නන්න තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. නමුත් ඒක ඒ හිතකට එන මේ හොඳ හිතවිලි නරක හිතවිලි හරි පැත්ත නරක පැත්ත අරියාදු පැත්ත කියන දේවල් කෙනෙකුට තේරුම් ගන්න බෑ කල්පනා කරලා. එයා ඊට ඉස්සෙල්ලා ඒ කියන කායනුපස්සනාව කරලා තියෙන්න ඕනේ. ඒ වගේම වේදනානුපස්සනාව කරලා තියෙන්න ඕනේ. කළ යම් මට්ටමකට මේ හිත කීකරු වුණාට පස්සේ තමයි හිතක තියෙන චිත්තානුපස්සනාව කියලා නැත්නම් මේ හිතක ගතිය, හිතක භූමිකාව, හිතක රංගනීය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරනවා යෝගාවචරයා මොන වගේ වාතාවරණයක මොන වගේ පසුබිමක එහෙම නැත්නම් කොච්චර දියුණුවාට පස්සේද එයාට මේ හිතේ ගතිය දැනගන්න පුළුවන් වෙන්නේ කියන එකට සෝ ඒවං සමාහිතේ චitte පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මේ විදිහට හිත හොඳට සමාහිත වෙච්ච වෙලාවක ඒ කියන්නේ හිත ඇවිස්සිච්ච වෙලාවක මේවා කරන්න යන්න එපා ඒක මේ හිතේ ගතිය දැනගන්න පුළුවන් වෙලාවක් නේ සමාහිත කියලා කියන්නේ තැම්පත් වෙච්ච මණ්ඩි මිදිච්ච වෙලාවක ඒ වගේම පරියෝදාතේ Tamanට හොඳට තේරෙන්න ඕනේ දැන් හිත තියෙන්නේ නපුරට ඇදිලා නෙවෙයි අරියාදුවට හැදිලා නෙවෙයි. හොඳ පැත්තට හැරිලා තියෙන වෙලාවක්. පරියෝදාතේ අනංගනේ කිසිම කෙලෙසයක් නැහැ. විගතූපක් කෙලෙසේ. හිතේ Taman දන්න කෙලෙස හෝ උපක්ලේශ. උපක්ලේශ කියනකොට ගොඩාක් යටි අදහසින් කියවෙන්නේ ෂටගති, මායාවී ගති සහ වංචනික ගති. අපිට අවශ්‍ය වුණත් අපේ තියෙන ෂටගති අපිට පේන්නේ නැහැ. අපේ මායා ගති අපිට පේන්නේ නැහැ. වංචනික ගතිය පේන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය ගොඩාක් පුහුණු කරන්න ඕනේ. මේ කතා බතාවේ ක්‍රියාවේ තියෙන මේ ෂට මායාවී ගතිය අයින් කරලා ඇත්ත ඇති හැටිය පෙන්නන අහිංසක හිතක්. නමවා බාන හිතක් නෙමෙයි. විගතූපක් විලේසේ මුදු භූතේ කම්මනීය. හොඳ හිත කුඹලෙක් අතට අහුවෙච්ච මැටි පිට වගේ ඕන පැත්තකට පිට හඹන්න පුළුවන් වෙන තරමට හිත මුරුදු වෙන්න ඕනේ. කම්මනියයි කියලා කියන්නේ හැඩ කරන්න පුළුවන්. දලදඬු හිතුවක්කාර අමන කීවානාන හිතක් වෙන්න බෑ. තිතේ ආනන්ජප්පත්තේ හිත මේ කූඩුවකට දාපු කුරුල්ලෙක් වගේ පනින්න බලාගෙන නැහැ. හිත තියෙන්නේ පිහිටලා. හරියට උඩ දාපු සතපහේ කාසියක් ඕනේ අද පොලොක වැටෙනහම ඒක හිටිනවනේ. අපි රබර් බෝලයක් උඩ දැම්මොත් එහෙම නෑනේ. ඒක පොලා පොලා පොලා ගිහලා පහතම තැන්න යන්නේ. සතපහේ කාසියක් නෑනේ. වැටිච්ච තැන හිටිනෝ අන්නේ වගේ හිත හිටපු වෙලාවක ආනින්ජප්පත්ති කියන්නේ පිටියක් මැදපත්තු කරපු පහන් දැල්ලක් වගේ සැලෙන්නේ නැහැ. චිවිණියක් අයි කරපු පහන් දැල්ලක් වගේ නොසැලෙන තැනටපත් වෙච්ච වෙලාවක ඒ යාට පුළුවන් හිතක ගතිය බලන්න. හිතක චර්යාව බලන්න. හිතක භූමිකාව බලන්න. ඒ වෙලාවට එයා හිත චේතෝපරිය ඥානං චිත්තං අබිනීහරති අබිනීන්නාමේති. ආ බලනවා මගේ හිත මේ වගේ පිරිසුදු වුණාට පස්සේ හුඟ දෙනෙක් හිතනවා මේ පිරිසුදු වුණාට පස්සේ හිත හිතුවක්කාරකම් නොකරයි කියලා. නෑ හිතුවක්කාරකම් කරනවා. ඒ හිතටත් රාගෙමත් වෙනවා. ආ එතකොට දැනගන්නවා මෙහෙම කීකරු වෙච්ච හිතට රාගය ආපුවාම කොහොමද? එයා මොන මොන විදියට මේ තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්න කඩප්පුලිකම් කරනවාද? ෂටමායවි ගති පෙන්වනවාද කියලා. එහෙම නැත්නම් විතරාගම් කියලා කියන්නේ එපා වෙන හිත එනවා. දෝෂ හිතේනවා තරහ යනවා පොඩි පොඩි දේවල් වලට තරහ යනවා නුරුස්නා ගතිය එනවා ඒ වගේම විිත දෝෂ හිතේනවා ඒ වගේම නිදිමත කම්මැලි නීරස ගතිය එනවා ඒක නැති හිතේනවා මේ වගේ හිතේ වතුර භාජනයක විවිධ වර්ණ දිය වෙනා වගේ හිතේ වර්ණක රාශියක් වැඩ කරනවා අර තැම්පත් වෙච්ච තියෙන කෙනාට පවා මේ හිතේ තියෙන මේ ගති ටික ටික පුංචි පුංචිව පේන්න පටන් ගන්නවා ඒ පේන්න පටන් ගන්නකොට ඒ දකින්න හිත මගේ කියලා හිතන්නේ නැතුව මට මේ පරිවේශනාගාරයට ගියාට පස්සේ මට මේ උපකරණයක් ලැබිලා තියෙනවා. ඒ උපකරණ නැත්නම් මේ මගේ හිත කියන අංගය උපාංගය අනුංගේ එකක් වගේ දාලා රාගය ආපුවාම එයා වැඩ කරන්නේ මෙහෙමයි විරාගය ආපුවාම මෙහෙමයි ද්වේෂය ආපුවාම මෙහෙමයි ද්වේෂ විිත දෝෂය ආපුවාම මෙහෙමයි නිදිමත කම්මැලිකම ආපුවහම මෙහෙමයි. උනන්දු වැඩි වෙලා කලබල වෙච්චහම මෙහෙමයි කියලා. ඒ හිතේ ස්වභාව බලන්ඩ පරතෝ සංකල්පයෙන් බලන්න. අනුන්ගේ හිතත් දිහා බලන්නසේ. ඒක සරුවචංශ පේනවා පෙක් කියනවා චිත්තානුපස්සනාවේ. ඉති අජ්ජත්තං වා චitte චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චitte චිත්තානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා චitte චිත්තානුපස්සී විහෙරති. දැන් මගේ හිතට රාගයක් ආපුවහම මගේ හිත වැඩ කරන හැටි මෙහෙමයි. එතකොට මගේ ළඟ ඉන්න කෙනෙකුට දැන් මේ දඟලන්නේ නලියන්නේ එයාට අවශ්‍යතාවයක් ඇවිල්ලා අසංසිතිච්ච තෘප්ති නේ අතෘප්තියක් තෘප්තිමත් කරගන්න හදලා එතකොට එයා නලියන්නේ මන් නලියන තාලෙටම තමයි මම දාන දහන් ගැටීම තමයි යක් දාන්නේ වෙන එකක් නැහැ ආන්නේ විදියට මේ Tamange හිත කෝලිත කොක්කිත වෙන හැටි කෝලං කරන හැටි තව කෙනෙක් දිහා බලතැයි එතකොට යාට පේන්න පටන් ගන්නවා මේ හැම හැසිරීමක්ම කයේ හෝ වචනයේ මේ හිත නියෝජනය කරනවා ඒක හරියට පිළිඹු කරන කණ්ණාඩියක් වගේ. අපි කතා කරන හැම වචනයකම යහට වෙලා තියෙන කෙලෙස් අල්ලන්න පුළුවන්. අපි කතා කරන හැම ක්‍රියාවකම පිළිඹු කරන කෙලෙස්යක් තියෙනවා නැත්තම් දඟලන්නේ දඟලන හැම වෙලාවකම ඒ අතෘප්තිකර භාවයට හේතු වෙච්ච කෙලෙස්යක් තියෙනවා. ඉතින් අර බුද්ධහගම් කාර්යයට වෙලා තියෙන විනේ එයා හිතන මේ කෙලෙසේ දැන ගැනීම කෙලෙසයක් කියලා. ඒ නිසා වසංගණ්ඩ හදනවා. මෙතන මේ චිත්තෝ චේතෝ චිත්තානුපසනාව කියන්නේ Tamanට ඇති වෙන මේ කෙලෙසය මම මේ ක්‍රියාත්මක වෙන්න හදන්නේ අන්න අහවල් දේ සන්තුෂ්ත කරගන්නයි. මම මේ ක්‍රියාත්මක වචනේ කතා කරන්න දෙන්නේ මේ දේ පුරව ගන්නයි කියලා Tamanගේ මේ මායාව රංගපෑම මේ කරන දේ දැක ගන්නා සුළුකම විතර පිනක් ලෝකයක් දෙන්නේ. ඒක දන්නේ නැති නිසා තමයි අපි මෙච්චර කාල සංසාරේ අන්ධකාරේ අතගගය ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒ තෘප්තියටපත් වෙච්ච නැති දේ තෘප්තිමත් කර ගැනීම සඳහා අපි හීනෙමුත් කල්පනා කරනවා. දවලුත් කල්පනා කරනවා. රැයත් කල්පනා කරනවා. ඉතින් මේ හරහා අපි අපේ හිත මේ හිතේ තියෙන මේ ෂාට ගති නිසා අതൃප්ති කර ගතිය නිසා කයට නිකන් ඉන්න දෙන්නේ අරක කරපම් මේක කරපම් කියලා වැඩ වැඩ ගන්නවා. වචනේ නිකන් ඉඳ දෙන්නේ මේ විදිහට බලනකොට තමයි තේරෙනවා සෑම ක්‍රියාවක්ම සෑම වචනයක්ම බිඳෙන්නේ එහෙම නැත්නම් ඒක එලි දැක්වෙන්නේ ওই මොකක් හරි කෙලෙසයක් කරා. ඒක නිසා ඒ බුරුමි ස්වාමීන් වහන්සේ ළඟට ගියාම ඒ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා කවුරු වන්දනා කරලා ගියත් ඒ ශාන්සිය අදහසක් ගන්නවා මේ මිනිසයා ළඟට ඇවිල්ලා කරගෙන යන ටිකෙන් මේ මිනිසයාගේ චර්යාව. ඒන එකන භාවනා කරන්න එන කෙනෙක් නම් ඉතින් ඇඳලා කියනෝනේ අවසරයි ශාන්ස මං ආවේ අහවල් අවල් තැන ඉඳලා භාවනා කරන්න ආවේ කියලා. සමහරකට කියනවා බෑ බාර ගන්න බෑ කියලා. ඒ ඇවිල්ලා පත්කඩ එල්ලලා වඳින ස්වරූපෙම්ම කියනවා. එහෙනම් නිකන් ඇවිල්ලා වන්දට යන කෙනෙක් නම් මොනවක්වත් කියන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ මේ වරු එහියට ආවමනද මොනවා කියලා කියහමකෝ. එයාට කරබන් නිකන් එනවා. හැබැයි දැනගන්නවා මේ හාමුදුරුවෝ ඔය හැසිරෙන හැසිරෙලින් අල්ලලා තියෙන කිය. ඔය මේ හිටිය අපේ ඔය චිත්තපාල කියලා හාමුදුරු කෙනෙක්. ඒ ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියානු ජාතික වයසයි. පස්සේ මානසික අසහනකටපත් වුණා. පස්සේ ගියා ඔය අචන් මන්ගේ ගෝලෙක් ගාවට අචන් මහ බූවා. එතකොට ඒ සංස වැඩ හිටියා. ඉතින් තාම අමාරු වෙලාව ගන්න. ඒ සංශය හම්බ වෙන්නේ යන්න අමාරුයි. ඉතින් කොහමද කියලා කියලා කියලා මේ ආමතර වෙලා වෙන තායිලන්තේ ගිහිල්ලා ඒ සංශිෂණක මැද ඉඳද්දී ඒ ශාලාව කෙලවරේ ආමතර හිටියේ. මෙයා ගිහිල්ලා කිව්ව අවසරයි සංශය මට මොකක් හරි භූත බලවේගයක් වගේ මොකක් හරි තියෙනවා. මෙන්න මේ විදිහට මම ඊටාම අවංකව මහානකම් කෙරුවේ ආරණ්‍ය ගත වෙලා ඉඳගෙන ඒ උනාට හිත මෙන්න මේ වගේ වල්භූත දේවල් මගේ අතින් කෙරෙනවායි කියලා. තමුසෙට මොකක්වත් නැහැ ওই සතිය නැහැ. දැන් මම අතරින්ලා එන ටිකට මම දැක්කනේ ගිහිල්ලා සතිය වඩනවා කිව්වලු. එච්චරයි. එතරම් බේත් තුණ්ඩුවත් ලිව්වා බේතක් දුන්නා. මොනෝ භූතයක්වත් නැහැ දවසේ තියෙන සතිය නැහැ. ඉතින් ඇවිල්ලා හඳුර කියනවා මම අර ඇතුළට යන ටිකට ඊට පස්සේ ඔය අචාන් මන් ඒ හම්දුරන් ගුරු හම්දුරෝ හම්බෙන්න ගිය කෙනෙක්ගේ කතාවක් ලියලා තියෙනවා. ඉතින් අමාරුවෙන් කැලේට ගිහිල්ලා මේ හම්දුර හම්බෙලා වැඳලා අනේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේලා මෙච්චර මේ බොහොම පිළිවට කරනවා අපිටත් බණක් භාවනාවක් කරන්න කමටහනක් දෙන්නයි කිව්වා. නිකන්නේ කමටහන් දෙන ඉතින් කවුරුත් ඉල්ලනවා. ඒක ඉතින් ස්වභාවයි. ඊට පස්සේ ආවලු දැන් මේ කැලේට ඇටිටිලි තැන ඉඳලා මෙතන නිකන් ආපු පාර මතකද කියලා ආවලු. දැන් ආපහු ගිහිල්ලා සතියෙන් එනවා මෙතෙන්ට එනකම්. ඊට පස්සේ කමටහනක් දෙන්නම් කිව්වා. නැත්තම් ඉතින් කමටහන් නිකන් දෙමළ පත්තරේ වගේ කාටවත් ඉල්ලනවා. දත්ත පහකට බලන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. කමටහන් ගතට කරන්නේ නැහැ. ඒ ආමතුගෝලු කැලේ ඇතුල් වෙච්ච තැන කිලෝමීටර කමාරක් විතර යන්න ඕනේ සාන්තින තැන. එතන ඉඳලා මෙතෙන් යනකම් සතියෙන් එන්න මම කමටහනක් දෙන්නම්. ඉතින් එතකොට භාවනා වෙලානේ. හැරෙන තාලෙන් කියන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ විශාල ඥානෝලින් කියලා විශාල නෑ මට දාඩිය දානකොට මගේ කිහිල්ලෙන් දාඩිය ගඳ එනවා නම් කොයි යකාගෙන් දාඩිය ගඳාවත් එච්චර තමයි මානෙල් මල් සුවඳ එනවා දාඩියේ බුදුහාමුදුරු කියනවා අසුචි පොඩ්ඩක් වුණත් මූත්‍රා පොඩ්ඩක් වුණත් කොච්චර පොඩ්ඩක් වුණත් ගඳයි ඉතින් කාගෙන් ගියත් ඕක මානෙල් මල් සුවඳෙන්නේ නැහැ ඉතින් අසුචි ගඳ එනකොට බත් මල පිපිලා ඉතින් ඔච්චර තමයි කියන්නේ මේ ළඟ ඉඳලා තියෙනවා නරේ කෙච්චර ඒ වගේ මේ අපි හිතනවා අපේ ක්‍රියාහරා අපේ වචනහරා මේ අපි අපි දෙන ලනුව ඔක්කොමලා කයි කියලා. එහෙම නැත්නම් අපි කරන මායම ඔක්කොමලා අහුවේ කියලා නෑ. මේකේ ඉන්නවා මේ ලෝකවල. ඒ වගේ විශේෂ ඥාන තියෙන උත්තම පුරුෂයෝ. ඒගොල්ලෝ ගාවට ඔය මොකක්වත් හරියන්නේ ඒ දේ ඒගොල්ලෝ සුවිශේෂ වශයෙන් මේ පෙරපිනට හම්බ කරපුවා නෙවෙයි. Tamange හිත අර විදිහට චිත්තේ පරියෝදාතේ අනංගනේ යුගතූපක්ඛිලේසේ මුදු භූතේ කම්මනී තිතේ ආනෙන්ජප්පත්තේ ඔක්කොම හිත හදලා දැන් Tamange හිත ක්‍රියා කරන හැටි බලනවා. හරියට පොඩි දරුවෙක් ඉඳුල් කට ගන්න වෙලාවේ ඒ දරුවා කැමති දේවල් වටේට තියලා පොඩි එකා මැදින් තිබ්බහම ඒක අල්ලන්නේ මොකද්ද කියන එක ඒකනේ උගේ චර්යාව. කැම දාත කෙනෙක් නම් ඔන්න බත් එක අල්ලයි. චිත්‍රාන්දින එකක් නම් පින්තලාල්ලයි. නැත්තම් කවකට පෙට්ටියල්ලයි. ඉතින් ආන්නේ වගේ තිබ්බට පස්සේ බලත හැකි <clears throat> කේල් ගහ ගන්න දෙන්නේ, පොල් ගහ ගන්න දෙන්නේ. ඕකට මොනම ඥානයක්වත් ඕනේ ඕන කරන්නේ සාමාන්‍ය බුද්ධිය විතරයි. අපිට සාමාන්‍ය බුද්ධිය නැති එකයි වෙලා තියෙන. විශේෂයෙන්ම භාවනා කරන කට්ටියකව පලාතකවත් නැහැ. මේ සාමාන්‍ය භාවනා කරන අයගාව මේ සම්මුති ඥානේ නෑ. ඒගොල්ලෝ හිතන මේ සුවිශේෂ ඥාන වගේක් ස්වාමීන් වහන්සේ කාව තියෙනවා මට හම්බුන්නේ නෑ. හම්බුණාට පස්සේ මගේ වැඩේ දෙඤ්ඤම් කියලා. Taman ඉඳගෙන ඉන්නේ Tamanගේ වලිග උඩ කියලාවත් දන්නේ නෑ. මං කියලා දෙන්න ඕනේ රිදෙන්නේ නැති වෙන්න වාඩි වෙන්නේ කොහොමද? වලිග පොඩ්ඩක් අයින් කරලා වාඩි වෙන්න කිව්වම ආයෙත් උඩ තේරෙනවා. ඒගොල්ලෝ හිතන මේ වාඩි වෙන්නේ නැහැ කමට අහන ඇති කියලා. නැත්නම් පහතුවට වාඩි වෙන් කිව්වම ඒකවත් කරන්න දන්නේ නෑ. ඒ නිසා භාවනා කරන්න යනකොට උඟ දෙනෙක් තමන්ගෙන් අර සම්මුති ඥානෙ අයින් වෙන්න හදනවා. ඒක ලිතර භාවනා කරන සුවිශේෂ ඥාන වගේක් තියෙනවා. ඒක ඒක ලැබිලත් නැහැ. තමන්ගේ තියෙන ඥානෙ පාවිච්චි කරන්නෙත් නැහැ. ඒක නිසා පඬිස්සවාසික වචනෙන් කියනවා අපි දෙලෝක හිර වෙනවා. එදිනදා තියෙන ඥානෙත් නැහැ. මේකෙන් හම්බෙලත් නැහැ. ඒක නිසා නිකන් රබර් පටියක් දෙකට අද්දා වගේ තද ආතතියක ගත කරන්නේ මේ බව භාවනා කරන කෙනා ආධුනික කාලේ අනවශ්‍ය ආතතියකට ලක් වෙන බව තේරුම් ගන්නත් භාවනා ජීවිතේ ගොඩාක් ඈතට යනවා. ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගන්න කාලේ මම කොච්චර බයකින්ද මේ වැඩේ කරේ කොච්චර කෝලු කෝඩ කෝඩු ගතියකින්ද කරේ කෝල ගතියකින්ද කරේ දැන් නේද මම මේ සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න කියලා Tamange දැනුම හරි පාවිච්චි කරන්න කියලා දැනගන්න කොච්චර දෝ කාලයක් යනවා ඉතින් මේ නිසා සරුවචන්සේ සඳහන් කරන මේ පරිේශණය මරණ මොහොතේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. ඒක ටිකක් වෙහෙස කර වැඩක්. Taman හිතන විදියට නෙවෙයි මේක වෙන්නේ. නිසා පුළුවන් තරම් කල්ැතුව මේ පරිේශණය මේ භාවනා කරන ආධුනික කාලේ කරන්න කියන වැඩ ටික දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්නවා වගේ වැඩක් කියලා කියනවා. ඒක පළවෙනි භාෂාවක නිකන් හම්බ වෙන්නේ නැහැ. දෙවෙනි භාෂාව වෙනකොට අපිට ලැජ්ජයි. පළවෙනි භාෂාව ඉගෙන ගන්නවා කියන ඉතින් ඒක පුරුදු කරන්ඩ අමාරු නිසා වයසට යන්න ඉස්සලා මේ ටික කරන්නයි කියලා කියනවා. ඉතින් උඟ දෙනෙක් ඉන්නව නෑ නෑ. තාම බබාට දෙවෙනි බබ දෙබබාට දෙවෙනි බබා හම්බුනේ නෑ. ඒ වුණාට පස්සේ මම භාවනා කරන්න. තාම වැඩ. ඉතින් අන්තිමට යනකොට කෙල වෙලා හොම්බෙන් ගිය දවසට ඕන්න එනවා 60 පිටලා හොට බේ මෑන්ලා දැන් බැරිද ස්වාමීන් වහන්සේ භාවනා කරන්න කියලා. ඉතින් වලියේ දිග දහිත ගහන්න තමයි තියෙන්නේ. අඩි 6ට කපන්නද 5ම 8ට කපන්නද කියලා මොකද එතකොට ඉතින් ගෙවිලා ගෙවිලා හිටයි හැන්දයි මේ මේ කර්මයේ තියෙන බෞද්ධයට විතරයි අනික ඔක්කොටම තියෙනවා මේ තරම් වටිනා හිත දැනගන්න පුළුවන් ඥානයක් තියෙනවනම් ඇයි අපි ඒක දැනගන්නේ නැත්තේ කියලා බෞද්ධයට වෙලා තියෙන්නේ ඒක දෙයියෝ ගෙනත් දෙයි එහෙම නැත්නම් උඩින් පහළ වෙයි කියලා කියනවා නමුත් මේ හැම ගුණයක්ම යෝගාවචරය මතු කරගන්න හැම ගුණයක්ම උප්පත්තියේදීම ලැබෙන එකක් ඒක ඉස්මතු කර ගැනීමට තමයි අපි මේ සීලයක පිහිටලා ආජීවයක් සමාදන් වෙලා සතියෙන් සද්ධාවෙන් පුළුවන් තරම් බලනවා ඒකට සමසේ එළියට එන්න එකක් යට කරලා එකක් එන්න දෙන්නේ නැති වෙන විදියට. ඉතින් අපි කියපාර මට මතකයි. අපි මහග්ගතං වාචිත්තං අමහග්ගතං වාචිත්තං කියන මේ චිත්තානුපස්සනාවේ තියෙන කොටස ගන්නකොට මහග්ගත හිත කියලා අදහස් කරන්නේ රූප ධානයක් හෝ අරූප ධානයක් සහිත හිතක්. අමහග්ගත හිත කියලා කියන්නේ සාමාන්‍ය පෘථග්ජන හිත. ඉතින් මේ යම් කෙනෙක් ඒ ආනාපාන සතිය වගේ දෙයක් අරගෙන නැත්නම් බුද්ධානුස්සතිය හරි කමන්නේ අරගෙන ඒ ධානයක් රූප ධානයක් අරූප ධාන සමවැදුණාට පස්සේ යාට තේරෙනවා මේ මේ පරිසරය දුන්නාට පස්සේ වශී කරගත්ත කෙනෙකුට ඒ ධානයට කැමැති වෙලාවට යන්න දෙන්න පුළුවන්. විපස්සනා කරන කට්ටිය ක්ෂණ මාත්‍ර වතෙන් යනවා. එදෙනවා ඒ හිත තියෙද්දිම ආයේ එකම වගේ අමහගත හිත පහළ වෙනවා. හොඳට භාවනා කරන්න ඕනේ. බොහොම පිංවන්ත හිත පහළ වුණත් එක්කම ආයෙත් අමහගත හිත පහළ වෙන්න පුළුවන්. අමහගත හිත පහළ වුණාට එහෙම නැත්නම් මේ පෘ탁ජන හිත රාග ద్వේෂ මෝහසයිතම පහළ වුණාට නැවත මහග්ගත හිතට යන්න බැරි කමක් නැහැ. ආය ප්‍රයෝග කරනකොට ප්‍රයත්න කරනකොට අනුපුබ්බ ක්‍රියාව කරගෙන යනකොට ප්‍රතිඵල යන්න පුළුවන්. ඉතින් මේ දෙකම ඒ මේ පිං හිතයි මේ පව් හිතයි එකිනෙකට ප්‍රත්‍යুৎපන්න බව බෞද්ධයර තේරුම් ගන්න අමාරුයි. බෞද්ධය හිතන්නේ පිං හිතාව කල්දාකත් ආය පව් හිතක් එන්න බෑ කියලා. ඒ වගේම පව් හිතක් ආවොත් ඒ මනසට කවදාකවත් පිං හිතක් ගන්න බැරි වෙයි කියලා මේ හිත ඒ තරම චපල හිත ලහු පරිවර්තක හිත අපි ඒ තරම මහග්ගත හිතට කැමැති අමහග්ගත හිතට වෛර කරනවා. නමුත් මේ අමහග්ගත හිත හැම වෙලාවෙම මහග්ගත හිතත් එක්ක නැත්නම් ධාන හිත ධානතොර හිතත් එක්ක අන්‍යෝන්‍ය වශයෙන් අර යනතුව මෙයාට ඉන්න බෑ මෙයා නැතුව අරයට ඉන්න බෑ. මේ බව තේරුම් ගන්න කොච්චරක් ධාන භාවනා කරලා වශී කරන්න වෙයිද ඒ හිත ඒ තරම් ඉක්මනට මේ පිනේ හිත පවට පයින්. එක එක දවසක සඳහන් වෙලා තියෙනවා අපේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ චිමිකලාන නදී තීරේ භාවනා කරනකොට ඒ ඇලට ගඟට බහිනෝ ඇත්තු ඇන්ටලා මේ ජල ක්‍රීඩා කරනකොට කුංචනාද කරනවා. ඉතින් මේ ශාන්සිය අවසලක තියෙන අසපොක භාවනා කරලා සංඝයා හම්බ වෙච්ච වෙලාවක ඇවිල්ලා කියනවා ඇවැත්ති මම චතුත් අධ්‍යාහන සමවැදිලා ඉන්න වෙලාවක කිමිකලා නදියට බහැපු ඇත්තු කුංචනාද කරනවා මට ඇහුණයි කියලා. ඉතින් ඒක ධ්‍යාන භාවනා කරන කෙනෙක් දන්නවා චතුත් අධ්‍යාහන ගියාට පස්සේ වෙනසක් දැහෙන්න බෑ. දැන් මොග්ගලන් සෝන්ස් තමයි ඒකට බුදුහාමුදුරන් දෙවෙනියට වැඩියෙන්ම දක්ෂකම් තියෙන්නේ. ඉතින් ඒකකොට කට්ටියක් ගිහිල්ලා කියනවා බුදුහාමුදුරන් එක්ක මොග්ගලන් ස්වාමීන් වහන්සේ මේ ආඩම්බර කතාවක් කරන්නේ. වෙන්න බැරි නැත්නම් මේ පුළුවන් කාර්කමක් කරන්න කතාවක් තියෙන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේට ධානයක් ඇත්තෙම නැහැ. මොකද චතුත් ධානය ගියාට පස්සේ පිටතැනකට ගිහලා සද්ධාහන කියන්න බෑනේ කියන එක මොන ਸਰවඥාන්තේ සඳහන් කරලා තිනේ ධානයේ එච්චර වශී කරගත්ත නිසා මේක මොග්ගල්ලාන්න වෙන්න පුළුවන්. දැන්කට අටුවාචාරින් වහන්සේලා දෙන වර්තකතනයක් උන්වහන්සේ චතුත් ධානයේ ඉන්නවා. ඉන්නකොට සද්දය ඇහෙනවත් එක්කම හිත අමාගත හිතකට යනවා. ඒ කියන්නේ සද්ද අහන්න තියෙන පෘ탁ජන හිතට ගිහිල්ලා ආය කිසිම පූර්වක්‍ෘතියකින් තොරව නැතතත් චතුත් අධ්‍යාහණ්ඩ යනවා අර ගිහිල්ලා ආපහු ආවට චතුත් අධ්‍යාහණ කැළඹෙන්නේ නැහැ. ඒ නිසා පේන්නේ එක පැත්තකින් බලනකොට චතුත් අධ්‍යාහණයට පවතිනවා වගේ. හැබැයි ඒ අතරමැද සද්දෙත් අහලා එනවා. ඉතින් ඒකෙන් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා ගන්නවා පාඩමක්. අපි සතියෙන් කාර්යගත කරනකොට අපි මුගලන් ස්වාමීන් වහන්සේ නෙවෙයි. අපිට උන්වහන්සේට වගේ ඊර්ධපඩ ප්‍රතිහාරය නෑ. අපිත් අපි භාවනා කරගෙන ඉන්නකොට පාට සද්දයක් ඇහෙනවා. සද්දයක් කරන පස්සේ අපේ හිත ඇත්තටම එතෙන්ට යනවා. ගියාට පස්සේ ඒ යෝගාවචරය සද්දෙට හිත පිට ගියා කියලා කනගාටු වෙන්නේ නැතුව මගේ හිත දැන් තියෙන සද්දෙක ඒක මගේ ගෝචර භූමියේ නෙවෙයි මම මේ වාඩුනේ සද්ද අහන්න නෙවෙයි මං හිත ආයසරයක් ආනපානට හෝ පිම්බීම හැකිරීමට හෝ ඉන්න ඉරියවට ගත්තයි කියලා හිතමු. එතකොට යෝගාවචරයාගේ හිත සද්දට යන්න ඉස්සලත් සතියේ නං. සද්ද කලබල වෙලා ආයෙත් ගත්තට පස්සේ සතියේ නං. ඒ අතරමැද තිබුණ එකෙන් කෙලේශයක් ඉපදිලා නැහැ කියලා ඒ බුරුම සෝහන්සලා ව්‍යාකරණයක් වීජගණිතයෙන් සමීකරණයක් හදනවා. තමන් සද්දට යන්න ඉස්සලත් හොඳටම විශ්වාසයි නම් තමන් හිටියේ මේ සමාධිය නැත්තම් සතියේ අරමුණේ සද්දට ගියාට හිත නරක කරගත්තේ නැහැ. නැවතත් හිත ගත්තට පස්සේ අර වැඩ පොළටම හිතේනවා. දිගට හිත පැවතිනවා. එහෙමනම් හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න එපා. මිතින්ට යන්න කොච්චර භාවනා කරන්න වේද? සාමාන්‍ය පෘථජන යෝගාවචරයට වෙන්නේ හිත පිට ගියේ ගමන් පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වුණාට පස්සේ ආයේ නැවත අර සතිය අරමුණට ගෙනත් තියාගත්තත් ඒක නිකන් පිලුණු වෙච්ච ගතියක්. තමන්න තමන් දෙස් දී ගන්න ගතියක්. පශ්චාත්තාප වෙන ගතිය නිසා කවදාකවත් නැවුම් විදිහට ඊගාව චිත්තක්ෂණයට යා ගන්න බෑ. අර වෙච්චි කෙලෙසේට පශ්චත්තාප වෙන ගතිය. ඔන්න ඕකටයි කෙලස් කියන්නේ. කවුරු හරි ඒකට පශ්චත්තාප වෙනව වෙනුවට ඊගාට ලැබිච්ච චිත්තක්ෂණේ පිවිතුරු චිත්තක්ෂණයට සතිය යොදලා ඒ වෙච්ච එක ගැන ආයෙ කතා කරන්නේ නැතුව මේ ලැබිච්ච පිවිතුරු චිත්තක්ෂණයට යන්න පුළුවන් නම් එහාට හම්බෙන ආනිසංසය තමයි අර එතන සද්ද ඇහිම නිසා ඇතිවෙච්ච අකුසලයේ අහෝසි වෙලා යනවා. ඒ කර්මය අහෝසි කරන්න පුළුවන්. අහෝසි වෙන්නේ නැත්තේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වුණොත් කර්මේ පෙට්ටි එක දාලා ලොක් කරලා කීල් එක ගත්තා වගේ අර අහක යන තිබුණ කර්මයක් පශ්චාත්තාප විමහර අරගන්න. ඒක නිසා මහග්ගත අමහගත හිත් දෙක මේ තරම් ළඟ ළඟ තියෙන්න පුළුවන්. ඒ බව තේරුම් ගන්න යෝගාවචර ගොඩාක්කල් මහන්සි වෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා සවුත්තරං චිත්තං අනුත්තරං චිත්තං කියලා. සවුත්තරං චිත්ත කියන්නේ කෙලෙස් වලට යට වෙච්ච හිත. අනුත්තරං චිත්තං කියලා කෙලෙස් වලින් ඉස්මතු වෙච්ච හිත. නිබිම්මලක් ආවා වගේ මහ පොළොවේ. අනුත්තර සිත. ඉතින් අපි දන්නවා අනුත්තරං හිත කියලා කියන්නේ බොහෝ විට නිවන් හිතට. සවුත්තර හිත කියලා කියන්නේ සවුත්තු හිත කියලා කියන්නේ. සවුත්තරං කියලා කියන්නේ සවුත්තුයි. ඒ කියන්නේ හිත කෙලෙස් වලට යට වෙලා. මේ දෙක කාටද පිළිගන්න පුළුවන්නේ? කවුද පිළිගන්න කැමති මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා මෙයා නැතුව මෙයාට ඉන්න බෑ මෙයා නැතුව මෙයාට ඉන්න බෑ කියලා. ඉතින් මේක පිළිබඳව විශාල විග්‍රහයක් කරන නාගార్జుන පාදයන් ඒ මූල මධ්‍යම කාරිකාවේදී සඳහන් කරනවා මේ කෙලේ සංසාරයක් නැතුව නිවනක් නැහැ. නිවනක් නැතුව සංසාරයක් නැහැ. ඒ නිසා සංසාර කියන එක තේරුම් ගැනීමමයි නිවන කියන්නේ වෙන එකක් නෙවෙයි. නිවන තේරුම් ගැනීමයි සංසාරය කියලා කියන්නේ. ඒ නිසා අපි හිතුවොත් මේ සංසාරයට ගියාම නිවන නෑ, නිවනට ගියාම සංසාරේ නෑ කියලා. ඒක ඉතින් පිස්සු හොඳ ඒක තමයි. මේ සංසාරේ තේරුම් ගැනීමයි නිවන කියන්නේ වෙන මොනක්වත් නෙවෙයි. මං ඉන්න සංසාරේ නම් සංසාරේ බව දන්නවා, නිවන නම් නිවන බව දන්නවා. ඒ දෙන්න අතර කිසිම තැනක ගැටුමක් නෑ. ඒක නිසා කාට හරි භාවනා කරනකොට දවසක අපි කිසිම උදේ වරුවේ 8ට මේට භාවනා කරන බොහෝමතර භාවනා සිද්ධ වුණා. ඒ වෙලාවේ යට තියෙනවා. සෑහෙන චිත්ත වීදි ගානකට මගේ කෙලෙස් නැහැ. මට හොඳට සතිය තිබ්බා. හොඳට හිත පිරිසිදු වෙලා තිබ්බා. කියන්න පුළුවන් මට ඊගාවට එන චිත්තක්ෂණෙත් මගේ හිත පිට යන්නේ මට ඒ තරම්ම පෙරදක්මක් ඇතුව තියෙන්න පුළුවන්. ඉතින් ඒ යෝගාවචරට දීගාවට වාඩි වෙනවා අදත් දෙඤ්ඤම් කියලා හිතාන ගියාට පස්සේ යන්න සවුත්තු හිත එනවා. ඉතින් ඊට පස්සේ කොලයක් අරගෙන ලියපන් අම්මා අර දෙවෙනියේ හිත ගන්න. සවුත්තු වෙච්ච එක ගන්න. ඉතින් ඒකේ වාර්තා ලියනවා. එච්ච අච්චර අනුත්තර හිතක් ආවු මට කොහොමද මේ සවුත්තු හිතක් ආවේ කියලා. මේක ඒ විදිහට යහපැත්ත මෙහාපැත්ත මාරු වෙන බවක් යෝගාවචර තේරෙන්නේ නැහැ. ඒකෙන් පේන්නේ මේ යෝගාවචරයේ අනුත්තර හිත ගැන කතා කරන එක පැත්තක තියලා මේ සවුත්තර හිත ගැන කතා කරනවා කියන්නේම කෙලෙස් වලට ඉනිමම් බඳින කතාවක් නේ. මේ කෙලෙස් අගය කරන කතාවක් නේ තියෙන්නේ. ඒ නිසා හැම නව කතාවක්ම කෙලෙසයක්. හැම ප්‍රවෘත්තියක්ම කෙලෙසයක්. කෙලෙස් නැතිwidetilde කතා කරන්න දෙයක් නැහැ. ඒක ඒක වෙනුවෙන් කතා කරනවා. ඒ නිසා අපි යම් තැනක කතා කරා නම් යම් තැනක ක්‍රියා කරා නම් සවුත්තරං හිත චිත්තං තමයි. ඉතින් ඒක නිසා අපි සමාජික ජීවත් වෙනවා කියලා හිතන එකට කියන්නේ ඝන සංගණිකාව කියලා. කුලයා කෙරෙහි බැඳිලා ඝනයා කෙරෙහි බැඳිලා ඉනකොට ඉන්න හරියක් ඉන්නේ සවුත්තු කට්ටිය. සවුත්තරන් චිත්තයි. ඉතින් ඒගොල්ලන්ගේ වැඩේම කක්ක ගෙනලා දානවා අපේ කුණු බාල්දියට. ඉතින් හොදපන් අම්මා උදේ ඉඳලා හැන්ද වෙනකන් කවුරුත් ඇවිල්ලා ඒ කට්ටියට මේ අර මේකට කුණු දාන එක තමයි අපි කියන මේ මේ පවුල් කනවා කියන්නේ. අපි කියන මේ අපේ ඇතුළු කියන්නේ හැම කෙනාගම කුණු ටික ගෙනත් දානවා. කැලේ වාතෙත් සැපයි. කැලේ තියෙන හුළඟත් ඒකට කියන්නේ විජන වාදේ කවුරු ප්‍රසවාස කරපු එකක් නෙවෙයි. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කරනවා යම් කිසි අරණ්‍ය වාසී භික්ෂුවක් අනේ අපිට හොඳ කෑම ලැබෙයි. අනේ අපිට හොඳ සිවුරු ලැබෙයි. අනේ අපිට හොඳ සීනාසන ලැබෙයි කියලා කැලේට පස්ස දාලා රාජධානීට හැරුණා නම් එකක් දන්නවනම් මේ දාලා යන්නේ විජන වාතේ නේද? පිරිසුදු වතුර නේද කියලා. ඔය හම්බ වෙන කුණු කන්දලේ වෙනුවට තමයි මේ කරන්න කියලා දන්නව කද්දාකත් කැලේට පස්සහරවන එකක් නැහැ කියලා. ආපහු හැරලා යයි කියලා කැලේට. මොකද මොන දෙන සැප දුන්නත් ඒ හැම එකකම තියෙන්නේ ඒ කෙලස් බරිත කලවම් වෙච්ච ගතිය. ඒ නිසා මේ පිරිසිදු හිත නැතිකමක් නෙවෙයි අපිට තියෙන්නේ. අපි කතන්දර ගොතන්නේ වැල්ගෙතෙන්නේ ඔක්කොම වෙන්නේ කෙලෙස් ආවට පස්සේ තමයි. ඉතින් කවුරුවක්වත් කැමති නෑ Tamange හිතේ නැත්නම් මේ අපි තුමු අඟුලිමාලගේ හිතේ එහෙම නැත්නම් ගණිකාවකගේ හිතේ මේ අනුත්තර හිතක් තියෙන බව කවුරක්වත් පිළිගන්න කැමති නෑ. ඒගොල්ලෝ හිතන්නේ අඟුලිමාල අනිවාර්යයෙන්ම අපායට යනවා. එහෙනම් මේ ගණිකාව අනිවාර්යයෙන්ම අපායට යන්නම සරුවචනාංශය ළඟට ගියාට පස්සේ සරුවච දන්නවා මේ මිනිස්යාගේ මේ අනුත්තර හිතක් තියෙනවා සවුත්තර හිතක් තියෙනවා. එයා අනුත්තර හිතක් තියෙන කියලා පෙන්නපු ගම පාපතරයට සාමාන්‍ය මනුස්සයට වැඩි විශාල සතුටක් ඇති වෙනවා. මම කොච්චර පෞ ජීවිතයක් ගත කරත් මටත් පිරිසිදු වෙන්න පුළුවන්. මටත් ඒ පිරිසිදු වීමේ ප්‍රභවය මගේ අඩුවක් නැහැ කියලා පෙන්නපුවාම සාධාරණ ජීවිත ගත කරන මනුස්සයට වැඩිය පෞකාර ජීවිතයක් ගත කරන මනුස්සයට බුදුහාමරගේ තියෙන මහා කරුණාව පේනවා. ඒ නිසා සරුවචන්සේ සඳහන් කරනවා මේ අංගුත්තර නිකායේ එකක නිපාතේ පබස්සර මිදම්බික්ක විචිත්තං ආගන්තුකේ උපක්ලිට්ඨේ උපක්ලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති සෝ අසුතෝතෝ පුතුජනස්ස සමාධි භාවනා නත්ථීති වදාමි. මහනි මේ හිත, මනුස්ස හිත කොහොමඩත් ප්‍රභාසරයි. එහෙම නැත්නම් සියලු ප්‍රභවයන්ගෙන් සියලු භව සම්පත් වලින් ආඩ්‍යයි. නමුත් මේක පිට වටේ ආගන්තුක කෙලස් වගේක් තියෙනවා මේ උපාසකම්මලා කණේ දාන රත්තරන් කරාඹුවක රත්තරන වහගෙන පිටින් එන කුණු කච්චලේ වගේ එකක්. කහටක් තියෙනවා. ඉතින් මේ ආධුනික ඇසුවිරු ඥාන නැති මෝඩ පෘ탁ජනය එහෙම නැත්නම් අන්ධ පෘ탁ජනය කියලා කියනවා. එයා දන්නේ මේ පිට කට්ටේ කුණු ගෑවිලා තිබුණට ඇතුලේ දඹරත්තරන් කියලා. ඉතින් එයා දකින්නේ කුණු ගෑවිච්ච එකක් විදිහට. ඒ නිසා එයා කවදාකවත් මේක පිරිසුදු කළ හැකි කියලා හෝ පිරිසුදු කළ යුතුයි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් පිරිසුදු කරන්න බෑ. නමුත් සුතවත් අරිය ශාවකයයි කියලා දන්නවා. මේ රත්තරන් දෙයක පොඩි කුණු තට්ටුවක් තියෙන්නේ. ඒ නිසා මේක සිල්පෙන් කුණු තට්ටුව අයින් කරොත් මේක රත්තරන්. ඒ නිසා එයා උත්සාහයක් කරනවා. එයාට අවශ්‍යතාවයක් තියෙනවා රත්තරනේ කුණු කපන්න. ඊට පස්සේ ආචාර්යයට ගිහිල්ලා දුන්නා පස්සේ එයා වතුරේ දාලා, ගින්නේ දාලා, වතුරේ දාලා, ගින්නේ දාලා අර පුංචි කුණු තට්ටුව අයින් කරපුවම රත්තරනේ පෑදෙනවා. එයාට භවනා ප්‍රතිඵලයක් තියෙනවා. මොකද එයා දන්නවා ඇතුළේ රත්තරන් කියලා. ඒක නිසා දෙවෙනියට බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා අර පළවෙනි කියපු අන්ධ පෘථග්ජනයට භාවනාවේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මොකද එයා යන්නේ දෙකට දෙතවර හිතෙන්. මේක කුණු කච්චලයක් කියලා හිතාගෙන යන්නේ. නැත්නම් යම් කිසි කෙනෙකුට සුතමේ ඥානෙ තියෙනවනම් මේක පිට කුණු ගෑවුනාට ඇතුලේ තියෙන දඹරත්තන බව දන්නවනම් පබස්සර මිදම්බික්ක වේචිත්තං තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති. තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදාමි. ඒ මනුස්සයෙක් සුද්ධ කරන්නේ ඇතුලේ නමරත්තන බව දැනගෙන. ඉතින් කවදා හරි මිනිස්සුෙකුට manussකම මතුවෙන්න කීයක් විසුද්ධි සිද්ධ වෙන්න ඕනද? සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි උනාට පස්සේ තමයි පටිපදා ඥාන දර්ශනයට වැටෙන්නේ. එතකම්ම මෙයා දෙකට දෙතෑවර කරලා එහෙම නැත්නම් අන්‍ය විහිිතව තමයි භාවනා කරන්නේ. ඒ භාවනා පිළිබඳ තමන්ත්‍ර තියෙන සැකයමයි විචිකිච්ඡාවමයි එයාගේ භාවනා ප්‍රතිඵල නැතිවීමට හේතුව. එහෙම නැතු මේ අනුත්තර හිතක් නැතිකම නෙවෙයි. එයාගේ හිත තියෙන්නේ මට මේ පව සිද්ධ වුණා, මේ අඩුපාඩුව තියෙනවා, මේක තියෙනවා, මේක තියෙන නිසා මට පෙරපින නැහැ. එහෙම නැත්නම් මට මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න බෑ. ඒ වගේම මේ මුළු ලෝකෙම ඒකේ මනසක ඔළුවටත් දාන. විශේෂයෙන් බෞද්ධයයි. මම ඉපදින 52නේ. ඔය 56ට ඉස්තර තිබුණු ලෝකේ ලංකාවේ කවදාවත් භවනා කරන්න බෑ. කවදාකවත් මාර්ගඵලයක් ලබනවා කියන එක ධානයක් ලබන එක බෑ කියපු ලියලා ලේවලින් අසං කරපු යුගයක මං ඉපදිලා තියෙනවා. 56න් පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් පටන් අරගත්ත භාවනාව කියන එක ඒත් භාවනා පිට භාවනා පිට කියලා ඒ මිනිස්සුන්ටත් අකුල් හෙලනවා මිසක් කරන්න බැරි එකක් කියලා තියෙනවා. ඉතින් නිසා අපේ හිත ඒ අච්චාරු වැටලා තියෙනවා. කච්චල් වෙලා තියෙන්නේ මේ කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා කොච්චර කුණු හරිපකට ගිහිල්ලා තියෙනවද කියනවනම් මේ ජීවිතේ මේ බුද්ධ ශාසනය කරන්න බෑ මෛත්‍රී බුද්ධ ශාසනයට පස්සට දැම්ම. මොන තරම් සුතමිඥානයක් නැතිකමක්ද මොන තරම් manussත්වයක හෙලා දැකීමක්ද මේ හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන් ගතියක් බුදුහාමුදුරෝ දකිද්දී පෘතජ්ජනය කියනවා මට නම් බෑ කියලා. ඉතින් බෑත් නම් බෑ තමයි. ඒක නිසා කවුරු හරි දන්නවනම් තමන්ට සවුත්තර හිතක් තියෙනවනම් කෙලෙස් වලට යට වෙන හිතක් තියෙනවනම් ඒකෙන්ම කියන්න පුළුවන් ඒක හරියට දන්නවනම් මට කෙලෙස් ජය ගන්න හිතක් ගන්න පුළුවන් 100ට 100ක් නෙවෙයි වරින් වර ගන්න පුළුවන් කියලා දැනගෙන කවදා හරි අපි හිතමු මේක අත්විඳයි කියලා මේක ඇතුලේ රත්තරන් කියලා තේරුම් ගත්තයි කියලා ඊට පස්සේ ආර ක්‍රම සහ විදි ඕන තරම් හොයා ගන්න පුළුවන් අර මේ කච්චල් බැඳිච්ච රත්තරන් භාණ්ඩේ පිරිසිදු කරලා ගන්න. උගාක් වෙලාවට මම මේ වෙලාවේදී මතක් කරලා දෙනවා සීරි වාණිජ ජාතකේ ඒකේ තියෙන ඔය වගේ මේ තිද්දයක් පසු කරගත්ත ජාතකයක් ඒ පරණ බලව්වක් දැන් ඉලව් වෙලා බංගලොත් වෙලා. ඒක ඉදිරිය අත්තම්ම කෙනෙකුට ඉන්නවා මිනිබිරියක් කිසිම දෙයක් නැහැ දුප්පත් වෙලා ඉතින් මේ මිනිබිරේ සහ වයසේ ඉන්න අයගේ සෙල්ලම් කරන උපකරණ නැති නිසා නිතරම අත්තමට කරදර කරනවා. ඉතින් එහෙම යනකොට වලු කාර්යයක් යනවා ගේ ඉස්සරහින්. ඉතින් අත්තම කියනවා අත්තමට කියනවා අත්තම මට වලු දෙයක් කරන් දීපන් කියලා. ඉතින් අත්තම කියනවා අපි මොනවද දීලා ගන්නේ? ගන්න දෙයක් නැහැ. ඒ දරුවා අඬනවා. මගේ වයසින් ඉන්න අනික් ළමයිගේ අත් අත්වල වලලු තියෙනවා මම ළඟ නැහැ. ඒ නිසා ළමයි ගියාම මට පහත් කළා කතා කරනවා. ඉතින් අත්තම කියන දුම් වැදිච්ච මුට්ටියක් තියෙනවා. දුමේ වල්ලු කාරයට කතා කරගෙන අනේ පුතේ මේ දරුවගෙන් බේරෙන්න බෑ මෙන්න මේක තියාන වලලු දෙකක් දීපන් කියලා. අර මිනිස්සයා මේක දකිනකොටම කක්ෂපුට මෙයාට තේන මේක දඹ රත්තරන් කිය. හැබැයි මේ දඹ රත්තරන් කියලා කිව්වොත් එයා ළඟ තියෙන සබ්බතරීම දුන්නත් මේක වටිනවා. කියන මොකක්ද අම්මා මේක නිකන් කසලෝ බාණ්ඩයක් නේ මේකෙන් කවුද මේවට කවුද රත්තරන් මේ වලලු දෙන්නේ මේකට දෙන්න බෑ. ඕක තියාගෙන ඉන්න මම යනකොට කැඩිච්ච වලල් තියුණා දීලා යන්න ඕන ඕක තියාගන්නයි කියලා අර අම්මගේ මේ බාණ්ඩේ අත්තම්මගේ භාණ්ඩේ පහත් කරන්ඩ අර පිට බැඳලා තියෙන කච්චලේ පෙන්නලා කියනවා මේක පස්ලෝලින් හදපු භාණ්ඩයක් කියලා. ඉතින් අම්මා කියනවා පුද්දුවට මිනි පිටට අඬන්න නැතුව හිටපන්. දැන් ආපහු එන රවුමේ කැඩිච්ච වලු දෙයක් උඹට හම්බ වෙයි. දැන් කෙල්ලේ අන්තං හිත හඳාගෙන ඉකි බිඳ බිඳයි ඉතුරු කරන. අතර උනාට පස්සේ ඕන සීරි වාණජිනෝ පිටිපස්සේ. බෝස්තරනාසි. ආවට පස්සේ ඒ මිනිස්සුත් කියනවා වලලු වලලු වලලු වලලු කියලා අන්න අර දරුවට ආයෙ පටන් අර ගන්නවා අත්තම ඕන තවත් වලලු කාර්යයක් වෙනවා අනේ අරන් දීපන් කිය. අත්තම අර වගේම ගිහිල්ලා කියනවා සීරි වාණිජට අනේ පුතේ මේ දරුවා බේරන්න බෑ. දැන් උඹ වගේම එකෙක් ගියා. අන්තම් මේ ඇඬිල්ල නැත කෙරුවා. මෙන්න මේ මේක තියාගෙන අනේ වලු දෙයක් දීපන් කියලා. සීරි වාණිජ ඉදි කට්ටක් කරන බාන කියනවා අත්තම මේක දඹ රත්තරන්. මේකත් එක්ක දිනුනොත් මගේ වලලු පෙට්ටියම දීලවත් හරියන්නේ නැහැ. කොහෙද මේක තිබ්බේ? අනේ මන් දන්නේ නැහැ. දුමේ තිබුණා ගොඩක් කල් මන් දැකලා නැහැ. දන්නේ නැහැ රත්තරන් කියලා. ඊට පස්සේ මේ මිනිස්සයා පිටියම දීලා මේක අරගන්නවා රත්තරන් භාණ්ඩය අරගෙන ඉන්න විජහාට යනවා. වෙළඳ පොට ගිහිලා මේක මිල කරන්න. එතකොට කක්ෂපොට දූවගෙන එනවා එයාගේ හිත තියෙන්නම මේකට. ඇවිල්ලා බලනකොට ආ දීපන් අර මේ කැඩිචි කත්ලෝ බාණ්ඩේ මන් දෙන්නම් පරණ වල දේවල්. ආ නේ ඵලයයි යන්න අර හොඳ මිනිස්සෙක් ආවන්නේ මිනිස්සෙක් මේක දඹරත්තරන් කියලා කියනකොටම කක්ෂපොටගේ papuව පැලෙන්න තරම් තරහ. කොයි දිහාටද දී කියලා පිටිපස්සේ එලවන යනකොට ඔරුව දැන් ගඟෙන් එහා පැත්තේ. ඉදානේ වෛර බැන්දේ මේ එකම රත්තරන් බහණ්ඩේ පිට තියෙන මලකඩට අගේ ගිරුව කක්ෂපුට. ඇතුලේ තියෙන රත්තරන් ටික අගේ කරා සේරි වාණිජ බුදු කෙනෙක් පහළ වෙන්නේ නෝකට හැම කෙනෙක්ම Tamange තියෙන අඩුපාඩුකම් ටිකයි නැති බැරි කණ්ඩිකයි කතා කරන තා කක්ෂපුටයි පූක්ෂ කටක් ඇති නිසා කක්ෂපුට කියලා කියනවා කියන තියෙනවා පූක්ෂ කට අපිට කෙල වෙලා තියෙන කට දවුත් වෙලා මේ ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේ දඹරත්නේ පිට ගෑවිලා තියෙන කච්චල් අයින් කරන්න ඔච්චර අමාරු නෑ. නමුත් අපිට අර මේ අපි ළඟ තියෙන මේ සවුත්තර හිත නිසා අපිට අනුත්තර හිතක් ඇත්තෙම නෑ කියලා අපි ළඟ තියෙන මේ සාපෙමයි භාවනා කරන කරන්න භාවනා හරියන්නේ නැත්තේ. මම මේ කියන්න හදන්නේ යම් කිසි කෙනෙකුට තමන් භාවනා කරනකොට මට manussකම තියෙනවා බුද්ධෝත්පාද කාලයේ තියෙනවා ක්ෂණ සම්පත්තියේ තියෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රයේ තියෙනවා ඕනනම් පැවිද්ද ගන්නත් පුළුවන් ඕනනම් සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා මේ සා විශාල දුර්ලභ වස්තු බුදුහාමුදුරු කියපු වස්තු හයම හම්බෙලා තියෙද්දිත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චර කනපින්දම් ගන්නවද කියලා බලන්න පුළුවන්ද කියලා බලන්න බුදුහාමුදුරු කෙනෙකුටත් ඇවිල්ලා උදව් කරන්න අන්න ওই විදිය විදිය මේ නාස්තික පසුබිමක ඉඳගෙන ඒ සවුත්තර හිතක් අනුත්තර හිතක් ගන්න බෑ. ඒකට ඒ ඒ කෙනාට සමාහිතේ චිත්තේ පරියෝදාතේ අනංගඩේ විගතූපක්ඛලේසේ මුදු භූතේ කම්මනියේ තිතේ ආනංජප්පත්තේ. හිත සෑහෙන දියුණු කරන්න ඕනේ දැනගන්න මේ මිනිස්සෙක් වෙන්නම පුදුමාකාර පිනක් කරලා ඇවිල්ලා තියෙන්නේ. අපි ඔක්කොටම දීලා තියෙන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මනුස්ස හිතනේ. ඇයි එක්කෙනෙක් මේ ජයග්‍රහ ජීවත් වෙන්නේ? ඇයි එක්කෙනෙක් වැටලා ජීවත් වෙන්නේ? ඒ වැටිච්ච හිතකින් ඉන්න මිනිහා වැටලම තමයි. ජයග්‍රාහී හිතින් ඉන්න එක නා ජයග්‍රාහීම තමයි. බුදු කෙනෙක් අපිට මොකුත් දෙන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කළා කියනවා උඹේ හිත ප්‍රභාස්වරයි. උඹේ හිත පිට කෙලස් කහටක වැහිලා තිනකොට පේන්නේ කෙලස් ටික විතරයි. ඒ නිසා සුද්ධ කරගත්ත මිනිස්සු ටිකක් එක්ක හිටපන්. එහෙම නැත්නම් සේරි වාණිජලත් එක්ක හිටපන්. කක්ෂපොටලත් එක්ක හිටියොත් කෙලස් ගැනමයි කතාව. ඉතින් ඒක නිසා අපිට තියෙන ප්‍රධාන මංගල කාරණාව තමයි අසේවනාච බාලාණෝ. මේ බාලයන් ඇසුරු කිරීමමයි තව තවත් අර කහට බඳින වැඩි. ඒ නිසා කාල් මාක්ස් තුමා කිව්වේ මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. ඇසුරු කරන්නන්ගේ වැරද නිසා නරක වෙලා තියෙනවා කියලා. බුදුජනන්තේ එහෙම එහෙම කිව්වේ නෑ. බුදුරන්සේ නිකම්ම කිව්වා මං කියන්නද වැඩක්. කැලේට ගියොත් හරි. මොකද ගස් කොළන් වලින් කෙලෙසෙන්නේ නෑ. මිනිස්සුත් එක්ක හිටියොත් කක්කා. තන්නේ කර කක්කා. දැන් කොච්චර පිනක් තියෙන්න ඕනද මෙච්චර ලස්සන කෙලස් නැති පරිසරයකට ගිහිල්ලා මේ පරිශ්‍රණය කරන්න. මේක විශේෂයෙන් ඇත්ත කාන්තාපක්ෂයේද. කාන්තාපක්ෂයට හරි අමාරුයි අරණ්‍ය වාසී ජීවිතේ. ඉතින් සා ඕඩ වුණත් කරන්න බෑ. ඒක හම්බුනාට පස්සේ තේරෙනවා ඔපරේෂන් එකක් කරන්න බෑ කුස්සියක හරි කක්කුස්සියක හරි. ඒකට යන්න ඕනේ තියටර් එකට. තියටර් එක සුද්ධ කරලා දොස්තරත් සුද්ධ වෙලා උපකරණත් දුස්ත කරලා නර්සු සුද්ධ කරගෙන එන වාතය සුද්ධ කරගත්තට පස්සේ තමයි පලන්නේ. එහෙනම් මේ හදිස්සි කියලා කුස්සියක ඉඳගෙන හරි කක්කුස්සියක ඉඳගෙන හරි මොලේ පල්ල ඔපරේෂන් එකක් කරන්න ගත්තොත් ඊට මෙටි හොඳයි එන තාට මැරෙන්න දෙන එක. ඒ නිසා මේ චිත්ත භාවනා එහෙම නැත්නම් අපි මේ කියන චිත්ත පරණතා භාවනාව කියලා කියන්නේ ආධුනිකට අදාළ වැඩක් නෙවෙයි. ඒකට ඒ ඒ මූලික කෘත්‍ය ටික කරන්න ඕනේ සාමාන්‍ය කියනවනම් සතිපට්ඨාන සූත්‍රය හැටියට කායනුපස්සනා වේදනානුපස්සනා ඉදිරියට යන්න ඕනේ. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නන මේ දසුත්‍ර සූත්‍රයේ පෙන්නන මේ පීති පරණතා සම්මා සමාධි සුඛ පරණතා සම්මා සමාධි කියලා කියන්නේ සෑහෙන බරපතල වැඩක් බව මම පැහැදිලිව පිළිගන්නවා. නමුත් ඒක අපිට බැන්නම් වෙන කාටවත් බෑ. ඒ තරම්ම පින්වන්ත જાතියක් මේ මිනිස්සෙක් වෙලා ලංකාවේ ඉපදිනවයි කියලා කියන්නේ. මේ අංගපසංග තියාගෙන පොට්ට වෙන්නේ නැතුව කොර වෙන්නේ නැතුව කබර හැදෙන්නේ නැතුව ඉන්නවයි කියලා කියන්නේ පුංචි පිනක් නෙවෙයි. එහෙම ඉන්න පිරිස් කී දාහක් තිරසනෙක් වගේ ඉපදිලා තිරසනෙක් වගේ මැරලා යනවා. මේ සාසනික ආලෝකයක් ලබන්නේ නැතුව මොකද හේතුව? ඒගොල්ලෝ හැම වෙලාවෙම අර තමන්ගේ තියෙන සවුත්තර හිත නිසා කෙලෙස් වලින් අට වෙන හිත නිසා මේක ඇතුලේ කොතනක හරි අනුත්තර හිතක් තියෙයි කියලා හිතන්නේ බුදු කෙනෙක්ම ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. ඔය පිට තියෙන කුණු කහට ටිකක් තියෙන බව හැබෑව. ඇතුලේ තියෙන මේ දඹ රත්තරන දකින්න බුදු කෙනෙක්ගේ න්‍යාය දකින්න ඕනේ. බුදු කෙනෙක් ප්‍රතිපදාවේ යන්න. ගිහිලා සෑහෙන දුරට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඒක කියනවා මේ මෑතකදී කරන පරීක්ෂණ රාශියක් මේ මරණ පැයේ අත්දැකීම් කියලා. මැරෙනකොට තමාරු මැරුණා වගේ ගිහිලා ආය පණ ඒ කට්ටියගේ අත්දැකීම් එකතු කරන පටන් අරගත්තා මේ ඉස්පිරිතාලවල අසාධ්‍ය ලෙඩු ඉන්න තැන්වල විශේෂ ගවේෂකයෝ තියලා. ඒ තොරතුරු එන්න පටන් අරගත්තා දැන් අවුරුදු මම හිතන්නේ 40ක විතර කාලයක්. ඒ ගිය හැම කෙනෙකුටම කියන්නේ මැරිලා ආපහු පණාවයි කියලා අපි කියන්නේ ඇත්තට මැරිලා නෑ. හුඟක් වෙලාට ඇන්ජයිටි ඇන්ජයිනා එකක් ඇවිල්ලා හાર્ට් එක නතර වෙන විනාඩි ගානකට පස්සේ ආපහු පණ එනවා. හැබැයි ඒ කාලය ඇතුළත එයා කරනවා අත් දකින්න මොනවද? ඒ අත්දැකකට පස්සේ ඒක හැම කෙනෙක්ම ප්‍රභාසර හිත ගැන කතා කරනවා. භාවනා කරලවත් යන්න බැරි තැනකට ඒ වෙලාව යනම ආපහු එන්න හිත දෙන්නේ නැති තරම් ඒක හරි පිරිසුදුයි. නමුත් මොකක් හරි කර්මයකට පරණ වාහනයටම එනවා. නැත්නම් හොඳ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් තියෙද්දි එහා පැත්තට ගියා නම් අලුත්ම එකක් හම්බ වෙනවා පරණ එකට එනවා. ආවට පස්සේ කතා කරලා කියනවා මෙන්න මේ විදිහේ වැඩක් වෙන්නේ ඒ වෙලාවේදී මේ මේ මේ අපේ ඉන්න මේ පෞල් ජීවිත කෑම් මෙව මෙව මොනවත් මතක් වෙන්නේ නැහැ. ඒව කියන්නේ බරු බැඳා වගේ මේ සංතාට බැඳලා තියෙන දෙයක්. මම කලේ කයේ නිදහස් වුණාට පස්සේ පුදුමාකාර ප්‍රභාසර තැනකට යනවා. ඒකට කියන්නේ ටනල් එකක් වගේ නිකන් මේ බින්ගයක් අස්සේ යන්න වගේ යනවා. ගියාට පස්සේ එහා පැත්තේ තියෙන ලෝකේ තනිකරම පිරිසිදු ලෝකයක්. ඒකට කියන්නේ බොහොම සුළු පිරිසයි ඉන්නේ. කිසිම තරගයක් නැහැ. ඊට පස්සේ මෙයාට මොනවා හරි හේතුවක් නිසා ආපහු එනවා. මේ ඕලන්දේ කිරුවා එහෙම ගියේ කට්ටියගේ ආපහු ආපු කට්ටියගේ ගිහිල්ලා මැරිලා ඉපදුණයි කියන කට්ටියගේ සමීක්ෂණය කළ 116ක සමානකම දැකලා තියෙන හැම කෙනෙක්ම කියන දේ තොරතුරු 140ක විතර තොරතුරු ලැබිලා තියෙනවා එක්කෙනෙක්වත් භාවනා කරපුවා නෙවෙයි බෞද්ධයෝ නෙවෙයි ප්‍රධාන කාරණා තුනක් දැකලා තියෙනවා හැම මැරිලා ඉපදිච්ච අයගේ එහෙම කෙනෙක් කවදාකවත් තව ප්‍රාණියෙකුට නිග්‍රහ කරන්න නැතිලු පණ කියලා කියන්නේ ඒ තරම්ම නිවනක් ඇත්තටම නිවනක් ඒ මනසා කෙලෙස් කොච්චර කෙරුවක්වත් නිග්‍රහ කරන්න එපා ඕන වෙලාවක පිරිසිදු වෙන්න පුළුවන් දෙක ඒ මනුස්සයා මීට පස්සේ Tamanට කාලා කන්නේ කියන වචනේ පාවිච්චි කරන්න නැතිලු මට ඕන වෙලාවක මේ අර අතෙන් යන්න පුළුවන් මම ගිහිල්ලා ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි එක මම දැන් වයසයි මට මේ භාෂා ඉගෙන ගන්න බෑ ශිල්ප ඉගෙන ගන්න බෑ කියලා කවදාකවත් නෑ කොච්චර නාකි වුණත් අලුත් ළමෙක් වගේ අලුත් ශිල්ප ඉගෙන ගන්න තරම් අලුත් කතියක් ඇති වෙනවා කියන. ඒ තරම්ම මේ සංසාරේ මේ අපි බරු බැඳලා තියෙන එකෙන් අපි තප්පර ගානකට අයින් කරන්න ඕන. අයින් කරුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ මොන වදයක්ද මේ විඳින්නේ කියලා. ඉතින් මේක භාවනා කරනකොට වෙනවා. භාවනා කරනකොට සමහරට අරමුණ ගෙවම් කරලා ගියාට පස්සේ අපි එක පාරටම ගැස්සිලා අවදි වෙනවා තේරෙනවා. හැබැයි කොහේ හිටියත් දන්නේ නැහැ. හැම යෝගාවචරයම කතා කරලා කියනවා භාවනා කරගෙන කරගෙන ගියා. කොච්චර වෙලාවක්ද නැක පාරට මම නැවත සද්දකින් හරි වේදනාවකින් හරි හිතවිලකින් අවදි වෙච්ච ගමන් මං හිතපු ටික ගැන මතකයක් නැහැ සංඥාවක් නැහැ වේදනාවක් නැහැ. ඉතින් සමහරු හොඳට කිට්ටු කරලා ඇහුවොත් ඒක මෙහෙම එහෙම වෙච්ච එකට සංඥාවකින් තොරව වේදනාවක් තත්ත්වය හොඳක්ද නරකක්ද කියලා ඒ රූප ලෝකයට ආස කට්ටිය බය වෙනවා කලබල වෙනවා ඌ නූල් බඳින්න වෙනවා එහෙම නැත්නම් සයිකියාට්‍රික් මානසික අසහන වලට යනවා පැනික් ඇටැක් වලට යනවා. තව සමහරු කියනවා ඒ වෙලාවේදී මමත් නැහැ කෙලෙසුත් නැහැ බොහෝම පිරිසිදු සීමාන්තික විවේකයට ගියයි කියලා. ඉතින් ඒ නිසා එතෙන්ට යන්න පාර කපලා දෙන එක බුදුරජාණන්සේ ප්‍රතිපදාවයි කරනවා. කිරුවට පස්සේ එතෙන් ගිහාම ඒක පාළුයි, නීරසයි, කම්මැලි, රහෙන් තල්ලු කරා වගේ කියලා මුස්පීන්තුවක් වශයෙන් සලකන જાතිකුත් තියෙනවා. එහෙම නැත්නම් උපන්දා සිට කරපු පව් නැත සිටිය සතිය පිහිටවපු ඒ ක්ෂණය කියලා පව් සියල්ල මේ වෙලාවේ නැහැ කියන જાතියකුත් තියෙනවා. ඒ දුන්නට මොකද කවුරු කොයි විදිහට කියයිද කියලා කියන්න බෑ. ඉතින් කවදා හරි භාවනා කරනකොට මේ මහග්ගත හිත කරපු කෙනෙකුට කියනවා යෝගේ භාවනා කරලා කරලා කරලා යම් තැනකදී Taman නොදන්න ශේෂ්ඨයකට යනවා. හැබැයි යන හැටි Tamanට තේරෙන අරමුණ ගෙවන් වී ගෙවන් වී සතිය වැඩි වැඩි ගිහිල්ලා එක පාරටම මතකේ නැති එහෙම නැත්නම් නොදැනෙන ශේෂ්ත්‍රයකට ගිහිලා නැවත කලබගෑනියකින් පස්සේ දන්න ශේෂ්ත්‍රයට එනකොට ගැස්සෙනවා. පුළුවන් ද කියලා. එතකොට ඒ යෝගාවචරයට උපදේශයක් දෙනවා අන්නර නොදන්න ශේෂ්ත්‍රයට අවදි වෙන්න. නොදන්න ශේෂ්ත්‍රයට එළඹ වාසය කරන්න. ඒක මනුස්ස වැඩක් නෙවෙයි. ඒක උත්තරී මනුස්ස වැඩක්. හිත කොයි වෙලාවක හරි නැති බව කෙලෙස් නැති බව, සංඥා නැති බව, වේදනා නැති බව නැති බව දැනගන්න බෑ නැති බව ඉඳදී. ඒක ආනිච සප්පාය මේ සූත්‍රයේදී සර්වඥාන් සඳහන් කරන මොනවාක සංඥා නැති වේදනා නැත්නම් වේදනා නැති බව දැනගන්න බෑ. අවදි වෙච්ච ගමන් තේරෙනවා මට විච්ච දේ මොකද්ද කියලා මතක නැහැ කියලා. මට මේ වෙලාවේ දැනීමක් තිබුණ නැහැ කියලා. ඒ නිසා කියනවා දැනීම තියෙන එකට සාපේක්ෂව තමයි නොදැනීම දැනගන්න පුළුවන්. නොදැනෙන්න ගිය වෙලාවේ තමයි දැනීම කියන එක තේරෙන්නේ. ඒ නිසා මේ නොදැන්නේ ශේෂ්ත්‍යයත් දැනීම ශේෂ්ත්‍යයත් මනුස්ස හිතකම පවතින්න පුළුවන්. මේ දෙකම භාවනා කරලා කරලා කරලා ඒ නොදන්නා ශේෂ්ත්‍රයට යන හැටි ගියාට පස්සේ ඒකේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වල කිසිම සේයාවක් නැති බව එතෙන්දි දැනගන්න පුළුවන් නම් ඒකට උත්තරී මනුස්ස ධර්ම කියලා කියනවා. ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට දැනගන්න දැන් මගේ යන්න හදන මෙතෙන්ඩයි කියලා. ඉතින් ඒක සාමාන්‍ය ශිල්පකින් හෝ පුහුණුවකින් හෝ භාවනාවකින් ගන්න එකක් නෙවෙයි. බොහෝ කොට ඒක කිරීමෙන් ඕන කෙනෙකුට තියෙනවා මේ කෙලෙස් සහිත ලෝකේ ඉඳද්දී පොඩි වේලාවකට ඒ කෙලෙස් නැති නැත්නම් මේ අනුත්තර හිත මේ සවුත්තර ලෝකෙදීම අත්දකින්න පුළුවන්. තාම මේ සෝවාන් වෙලාවක් රහත් වෙලාවක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් හැම ප්‍රස්වාසයක්ම ඉවර වෙනකොට ප්‍රස්වාසයේ අන්තිම වෙන්නේ නොදන්න තැනකින්. ඊගාව ආස්වාසයේ එන්න ඉස්සරලා අපි ඒ කෑල්ල පන්නන එක තමයි පෘ탁ජනකම කියන්නේ. ඒ කෑල්ලට අවදි වෙලා ගිහිල්ලා කොහොමද මේ ප්‍රස්වාසය ඉවරෙච්ච තැනින් ඉඳලා ආස්වාසයේ පටන් ගන්න තැනට අතරමැද තියෙන පොඩි හිස් තැනක් තේරෙන්නේ නැති පැල්ලක් කෑල්ලක් ඒකට යන්න නැත්නම් මේ අනුත්තර தත්තට යන්න හුස්ම ගෙවෙන හැටි ටික ටික ටික ටික ගෙවෙන හැටි කොච්චර සූක්ෂමව කොච්චර ඒකෝදි භාවයෙන් බලන්න ඕනද කියලා කියනවනම් මනුස්ස හිතකින් කරන්න බැරි තරම් ටික ටික ටික ටික ලඟ වෙන්න පුළුවන්. හුඟක් වෙලාට යෝගාවචරයන වෙන්නේ මුළු ආස්වාද ප්‍රසවාසම සංසිඳන එක පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ මේ කියන දෙමලේ තේරෙන්න පටන් ගන්නවා මෙහෙම එකක් වෙනවා. ඒකට දැනගෙන යන්න පුළුවන්. ගියොත් කලබල වෙන්න එපා. තක්මුකු වෙන්න එපා. ඒකට ගිහිල්ලා ඒකට අවදි වෙන්න පුළුවන් තත්ත්වය තියෙනවද කියලා බැලුවොත් ඒක සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ හීනෙකට අවදි වෙනවා වගේ. නින්දකට අවදි වෙනවා වගේ. කාට හරි කියන්න පුළුවන් නම් මම දැන් ඉන්නේ නින්ද කියලා නින්දෙදී ඒක හිතා ගන්න බැරි වැඩක්. ආන් මේ වගේ යන්න පුළුවන් කෙනෙකුට පේනවා මේ සවුත්තර හිතයි අනුත්තර හිතයි එකම හිතක දෙකම තියෙන්න පුළුවන්. ඒක තේරෙන්නේ එහා පැත්තට ගිය කෙනාට විතරයි. මෙහා පැත්තට ඉන්න කෙනා හිතනවා මගේ හිතේ තරම්ම කෙලෙස්. කවදාකවත් මේකේ නිවනක පාටක් ධානයක පාටක් තියෙන්නවත් බෑ කියලා. ඒ මොකද එයා චිත්ත භාවනාව කරලා නැහැ. ඒ නිසා කවුරු හරි වැරද්දක් කරපු ගමන් සදාකාලික අපායට තීන්දුව කරනවා. ඒ මනසට ආය නිවන් දකින්න පුළුවන් බවක් හිතා ගන්න බෑ. සරුවචාන්සේ කවදාකවත් මිනිස්සෙකුට උඹ නොදකින් කියන්නේ මොකද කොයි වෙලාවෙ පින මතුවලා ඒද කියන්න දන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒකටයි. ශාසනයක් තියෙන්නේ ඒකටයි. අපිට මේ මනුස්සාත්ම භාවය පටල ලැබුණේ ඒකටයි. ඒ නිසා අපි භාවනා කරලා කරලා මගේ මේ හිතේම සවුත්තර මට්ටමක් තියෙනවා අනුත්තර මට්ටමක් තියෙනවා මේ දෙකම මට උප්පත්තියදී ලැබිච්ච දෙයක් භාවනා නොකර හිටියෝ සවුත්තර මට්ටමේ තියෙන්නේ භාවනා කරනකොට කලාතුරකින් අනුත්තර මට්ටමට යනවා භාවනා කරන්න කියනවා අනුත්තර හිතයි සමත් තමා සවුත්තර හිතයි දෙකටම සමාන හිත ඇති වෙනවා අශෝක ධර්මේ කම්පා නොවෙනවයි කියලා කියන්නේ කෙලෙස් සහිත හිතයි කෙලෙස් රහිත හිතයි දෙකම මම නෙවෙයි දෙකම මගේ නෙවෙයි මේ හිතේ පෙරලි මේකට ආඩම්බර වෙන්නත් එපා මේකට පශ්චාත්තාප වෙන්නත් එපා ඒක තමයි මාය අපිට ඉල්ලන දේ අහුවෙන්න එපා කියලා මෙතෙන්ට යන්න කොච්චරක් අමාරු වෙයිද මේ කාමභෝගී පුද්ගලයාට කොච්චරක් අමාරු වෙයිද භාවනා නොකරන කෙනාට කියලා බලනකොට තේරෙන පටන් අර ගන්නවා අපි මේ ආසාවෙන් වට කරගෙන ඉන්න මේ කාම වස්තු තියෙන තාක්කල් අපි ඒකාන්තයෙන් මේ පරිවේශණයට සුදුසු නැති පුද්ගලයා බාටපත් වෙනවා අපි හිතමු යම් වෙලාවක අපි ගිහි ගිය අතල් කියලා පැවිදි වෙලා භාවනා කොටයක් උඩට ගියයි කියලා. එතකොට උනත් තේරෙනවා ගිහි ගිය අතහැරියක්. මේ කාමවස්තුන්ගෙන් අයින් වුණත් මේක තද බල අභියෝගයක්. එහෙමනම් කාමවස්තුන් ඉඳි මොනවා කතාද කියලා ඒ කෙනාට තේරෙනවා බුදු කෙනෙක් පහළ නොවෙන්න අපිට මේ හැකි සංඥාවක් දෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අන මුල් මුල් අවස්ථාවල් ගිවං කරගෙන යනකොට gedara වැඩ වාගේ එහෙම නැත්නම් බරපතල මේ ප්‍රශ්න පත්‍රයක් වගේ මේ Tamange කෙලෙස් කොච්චර තිබුණත් නික්ලේශීත ඊගාමෝතේ පහළ වෙන්න පුළුවන්. කොච්චර නික්ලේශීතක් තිබුණත් ඊගාමෝතේ කෙලෙස් වෙන්න පුළුවන්. මේ හිත එහෙම චාරයක් ඇති එකක් නෙවෙයි. ඒ හිතට අයිතිවාසිකම් කියන්නේ නැතුව අනුන්ගේ දෙයක් වගේ බලන්න පටන් අරගත්තොත් Tamanට තේරෙයි. ඒ දර්ශනයෙන් මිස ඒ පිට ඉඳලා බලන දර්ශනයකින් මිස යෝගාවචරයට මේ Taman තුලම දේවදත්තයි බුදුහාමුදුරුව දෙන්නම ඉන්න බව. මේ කක්ෂ පුටයි තේරි වාණිජය දෙන්නම ඇතුළේ ඉන්න බව තේරෙන්නේ අන්න ඒ විදිහට අරමුණු විසයෙහි වර්ග ભેදයකින්තරව බලන ගතිය සමාරම්භක අවස්ථාව තමයි සතිය කියන්නේ. කෙලෙසාවත් පශ්චාත්තාප වෙන්නේ නැහැ. සතු නික්ලිෂාවත් කනගාටු වෙන්නේ නැතුව බලන හිත. ඉතින් ඒක තමයි අද බුද්ධ ආගමෙන් අයින් වෙලා තියෙන්නේ. ඒක තමයි අපි මේ වැඩමුළු කර කර කර කර ඔක්කොම පින්කමුත් හරි මේ දෙකකට දෙකට වෙනසක් දකින්නතෝ බලන ගතිය ආවොත් එයාගේ තමන්ගේ තියෙන හොඳ පැත්ත මෙතෙක් කල් යට කරලා තලාවවපු හොඳ පැත්ත මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක වෙන කාටවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේටත් කරන්න බෑ. වෙන මොන පිනකින්වත් කරන්න බෑ. වෙන පිං සහිතව මේකට යෙදෙන කෙනාට බුද්ධ ආදී උතුම්යන් පහන්සලා පවා සාදු කියනවා. මොකද ඒක අමර පරිේශනයක්. ආර්ය පරිේශනයක් කරන්නේ. ඒ නිසා මේ යෙදී පැහැදී සැදී පැහැදී කටයුතු කරන අයට ඒ පැත්තට ඒ නොදන්නා තැනකට හිත වැටුනොත් කලබල වෙන්නේ නැතුව මේක වෙන්න ඇති නිවන් මාර්ගය කියලා කාය ජීවිත নিরপেক্ষව ඒකට මූණ දෙන්න ශක්තිය ධෛර්යය බලය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා